අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සුවෙනි භාවනා වැඩමුළුවේ දෙවැනි දවසටයි සම්ප්‍රාප්ත වෙලා තියෙන්නේ අපි අදත් ඊයේ මේ වෙලාවේ වගේ ඒ ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන් වැඩ පිළිවෙල මෙහෙවන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් ඒ වගේම ආර්දනා කරනවා ලිඛිත ප්‍රශ්න වලට අමතර වෙන කිවිතු කළ යුතු මාතෘකාව ප්‍රශ්න ප්‍රකාශයක් තියෙනවා නම් කරුණාකර සභාවට ඉදිරිපත් කරන්න කියලා කෙසේනම සතිವಾರය ආරම්භ කිරීමට අපි රජිට ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කියලා. අවසරයි පැහැදුනේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ආනාපාන සතිය වැඩිම පිළිබඳව ඉදිරිපත් කළ අත්දැකීමට වැඩි පැහැදිලි පිරිසක් වශයෙන් ඔබ වහන්සේ වදාලේ සක්මන සක්මනකින් සිත සතිමත් වී නම් කෙලින්ම ආනාපානයට නොගොස් ශරීරය පිළිබඳව සතිය පිහිටවා ගන්නටයි මාගේ මෙම තේරීම නිවැරදිද එවිට මේ කායනුපස්සනාවක් වන්නේද ඒ එසේනම් මේ වැඩිදුර ගෙන යාමේදී විතක්ක ਵਿਚාර වශයෙන් ඇතිවන පංච නීවරණයන් අඳුනා ගැනීමද ඉදිරියට කළ යුත්තේ අප කෙරේ අනුකම්පාවෙන් මෙය තවදුරටත් කරුණු පැහැදිලි කර දෙන මේ නිතා ගෞරවණ ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිවන් සුව පතමි. මේක ඇත්තටම එරුම්කට කැවිදිනා වගේ පය බුරුලෙන් තියලා යන්න ඕන තැනක්. ඒක වෙන්නේ ඇත්තටම කියනවා නම් අරමුණ හුරු කරගත්ත, ඉරියව්ව හුරු කරගත්ත, ස්ථානෙ හුරු කරගත්ත, සක්මණ සාර්ථක වෙච්ච අවස්ථාවක ඒකට පෙර නිමිත්තක් සුබ නිමිත්තක් වශයෙන් Taman ගිහිල්ලා ඉඳගෙන පట్టල වෙනකොටම ඒ gedara ගියා වගේ හිතට ලොකු බරක් කරදරයක් නෙවෙයි හැල්ලුවක් එහෙම නැත්නම් ඉස්පාසුවක් එනවා. අපි මගේ පැත්තෙන් කියනවා ගමනක් යනකොට අපි කලිසමන් දිනවා. ගෙදරට සරමැඳ ගත්තට පස්සේ ගෙදර ආවගේ හිතෙනවනේ. ඕන තැනට ගිහිල්ලා අපි කියන්නේ සරමැඳ ගත්තට පස්සේ අපේ ක්‍රමී. ඒකට ගෙදර ගියා වගේ. ඒකට අපිට තේරෙනවා දැන් ඉතින් අර තිබුණු ගමනේ වෙහෙස මොකුත් නැහැ. ඒතරිලා නිදහස් වෙනවා අන්නේ වගේ තමයි තේරෙනවා ඉරියව්වට හිත යන්නේ බොහොම සූහදව. අම්මා ගොඩකට පොඩි එකෙක් යනවා වගේ, පැලසකට හාවෙක් රින් ගන්නවා වගේ. නන්න එහෙම තේරෙනවා නම් ඒ වාසිය, ඒ හම්බෙච්ච අතවාසිය එහෙම පාවිච්චි කරන්න මොනම වෙහෙසීමක්වත් විතක්ක ਵਿਚාර මොකුත් නැහැ. මම දැන් මෙතන ඉන්නවා. ඒතර තමයි තේරෙන පටන් අර ගන්නවා. ඒ අර මෙතෙක් කරපු තන හුරුව සක්මණේ වාසිය ඉරියව්වේ වාසිය අවස්ථාවේ වාසිය යෝගයේ යෙදිලා තියෙනවා ගෙට ගෙවැදුනා ඊට පස්සේ බලන යමක් නොකර සිටීම 100%ක්ම කරනවා මෙන්න මේකට බැරුව හිත කලකොලොප්පම් කරනවා නම් දඟලනවා නම් තමයි යා කණුවක් හිටවලා කණුවෙම ගැට ගන්න ඒ කණුව තමයි ආනපාන කියන්නේ ලනුව තමයි සතිය කියන්නේ ඉතින් එහෙම නැතුව ටිකක් ඉඩපාඩුවක් දෙනවා මුළු ශරීරෙම ඉඩ දීලා කියනවා ඕක ඇදලා ඕන්න නටපන් නටුවන් නටපන් ගෙදරනේ ඉන්නේ මෙහෙවන්නේ එතකොට අපිට දැනෙන්නේ මගේ මගේ වචන වලින් කියනවනම් මැරෙලා නැති බව දන්න නිින්ද කිල්ල නැහැ ක්ලාන්ත වෙලා නැහැ හැබැයි හිත පරාසයක් පුරා ඇවිදිනවා හැබැයි කී කරුයි එහෙමනම් එයාට තවදුරටත් මෙහෙවීමක් වීර්යය යෙදවීමක් මොකක්වත් කරන්න ඕනේ එකලස් කිරීම මොකුත් නැහැ කයේම ඉන දැන්න යන. ඉතින් මේකට මම සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරන්නේ යම් කෙනෙකුට එහෙම හිටියට මදි ඒක සැකයි මේක කායानुපස්සනාද මේක සතියද මේක සමාධියද මේක ප්‍රඥාවද නාන ප්‍රකට සැක එනවනේ අනිම සැක එනවනම් කතා කරන්න බැරි වෙන්න මේ ක්‍රියාව තුළ මේ පණ තියනවා කියන ක්‍රියාව තුළ වඩාත්ම ක්‍රියාකාරී දණ්ඩ හිත යොදන්න ඒ ඒ හිත කීකරු කරන්න ඕන හිත ආණ්ඩු මට්ටු කරන්න මේචල් කරන්න ඕන කීවා නාහනවන. එතකොට තමයි උදරයට හරි නාසිකාග්‍රයට හරි යොදාන්නේ. ඉතින් මම මේ කියන්න හදන්නේ යම් කිසි කෙනෙක් අපි හිතමු මේ කයේ හිටියට හිත එක ගණන් ගන්න එක භාවනාවක් කියලා හිතෙන්නේ නැහැ. ඒක මදි. ඒක සැක තියෙනවනම් හොඳයි. ආයෙනම් භාවනාවම තමයි ආනපාන දුන්නයි කියන්නේ. අර කලින් කියපු සාක්ෂි ටික තියෙනවනම් තන හුරු නම් පරියන්කේ හරන සක්වන හරන විනාඩියෙන් දෙකෙන් ආනපානේ ආයෙ සංසිඳනවා. සංසිඳනම ආයෙත් යන අතින්ම තමයි. ආයෙත් යන්නේ මම දැන් මෙතන කියන තැනට තමයි. ඒ නිසා ආනාපානය හරහා දෙවෙනි සැරේ සංසිඳලා දෙන්න ගියත් හොඳට නිරීක්ෂණය කරන යෝගාවචරේ පටන් ගන්නෙත් එතනින්මයි. ඒ නිසා ඕනේ නම් හිතට ඕනේ නම් මේක ලොකු උත්සවයක් තියලා කෙල්ල ලොකු උණයි කියලා ඇටෝම් එකක් තියලා උණත් එකයි කෙල්ල ලොකු වෙනවා කොහොමද ලොකු වෙලා ඉවරයි. ඉතින් ඇටෝම් තිබ්බත් එක නැතත් එකයි. ප්‍රශ්නයක් නැහැ ඇටෝම් එකක් තිබ්බත්. ඇටෝම් නැතත් වැඩි වෙලා ඉවරයි. ඒ නිසා පටන් ගන්නකොටම දැක්කොත් හිත ඇවිල්ලා ගෙවැදිලා තියෙනවා කියලා එහෙම බලන්න ඊටාම අඩු ඉන්ධන ප්‍රදේශයකින් එහෙම සාමකාමී වෙන්න බලන්න. ඉතින් එතකොට ওই විතක්ක ਵਿਚාර කියලා කියන්නේ මේකේ ලන්දිලා තියෙන්නේ නීවරණ වලට නෑ විතක්ක ਵਿਚාර කියන්නේ නීවරණ නෙවෙයි ධානාංග විතක්කේ අවශ්‍ය කරන්නේ මෙතනම හිටපන් කියලා යාට ඉරක් ඇඳලා පෙන්වන්න තමයි විතක්කේ ඕන කරන්නේ. ඒකට ඉඳගෙන ඉන්නකොට පේන්නේ ප්‍රදේශයක්. එක තැනක් එක චිත්ත එක තැනක් එක මේ ලක්ෂයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ටිකක් පලාසයක් තියෙනවා. ඉතින් ඒ වාසිය අපිට ගන්නවද නැද්ද කියලා තීන්දුව වෙන්නේ මම පුරුදු තැනම වාඩි වෙන්න ඕනේ පුරුදු ආසන්නේ ලොකු සුවයලවන තැනක් වෙන්න ඕනේ සක්මණේ පාසි වාසිය තියෙන්න ඕනේ හිතේ තියෙන්න ඕනේ විශ්වාසයක් මට දැන් ඉඳගත්කම මේ ආනාපානෙ ගියත් එක සංසිඳනවා එහෙමනම් ආනාපානෙ ගැන අපේක්ෂාවක් නැතුව මෙහෙවීමක් නැතුව විතක්යක් නැතුව ඉන්න තැනම බලනවා. මෙතන ඕනේ නම් විතක්කේ ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් හිඳිනවා හිඳිනවා කියලා මෙනෙහි කරන්න. sitting and being. ඉඳගෙන ඉන්නවා නැත්නම් හිඳිනවා. ඉඳ ගන්නවා නැත්නම් ඉන්නවා. ඉඳගෙන ඉන්නවා කියන වචන දෙක තමයි. ඒක මෙනෙහි කරන්න ඒකත් විතක්ක වෙනවා. ඉතින් මේක මේ අත්ත අත්ත විඳේ පය බුරුලෙන් තබා වරෙන් වගේ මඩකඩක ඇවිදින කෙනෙක් වගේ කලබල කරලා කරන්න බෑ හිමීට බර පයට බර නොදී පය බුරුලෙන් තියාගෙන යන්න පුළුවන් තරම් ලැබෙන ලාභේ තමයි වටවලලක් ගන්න නැතුව ආපු වෙලාවෙ ඉඳලම හිත සංසිඳනවා ඉතින් ඒක පුරුදු කරපෙන්නාට ගමනක් යනකොට වාහනයකට ගිහලා වාඩි වුණා වාඩි වෙච්ච ගම එච්චරයි මම දැන් මෙතන වැසිකිළියට ගිහලා වාඩි වුණා මම දැන් මෙතන ඇඳට ගිහිල්ලා නිදාගත්තා. මම දැන් මෙතන. අර පරියංකේදී නම් ඉතින් පිටපැන්නොත් අල්ලන්න පුළුවන් ආනපානට දාලා. ඒක කරන්නේ නැතුව ගිය ගමම අර විදිහට සතිමත් පුරුදු වෙන්න බව පුරුදු කරපේ කරන සෙල්ලක්කාර විදිහට හදිසිය මොකට අර ගිය ගමන් මම දැන් මෙතන. ඒකෙන් අතිරේක ප්‍රයෝජනේ තමයි යම් කිසි කෙනෙකුට සමුක ප්‍රේක්ෂණයක් තියනවා කියන්නේ. එතන විභාගයක් තියනවා කියන්නේ. වැදගත්ෙක් හම්බ වෙන තියෙනවා කියන්නේ එතකොට අපිට දාඩි දාලා හුස්ම අරගෙන සබකෝල වෙනවනේ ආන්නේ වෙලාවට ගිහලා පොඩ්ඩක් වාඩි වෙලා මේ වැදගත ඉස්සරහම වෙන්න පුළුවන් පොඩ්ඩක් අර අත්දැකීම මතක් කරන්න මම දැන් මෙතන කියලා ගෙදර ගියා වාගේ අර Tamanට නැවතත් අම්මගේ ඔඩොක්කට ගියා වගේ අර තියෙන ටෙන්ෂන් ඔක්කොම බහලා මුළු පෘථිවි තලෙම මුළු අජට අවකාශයේම මුළු සක්වලම gedera වෙනවා මොන ඉරියව්වේ හිටියත් gedara වෙනවා. හැබැයි බැරි නම් ඒකට යන්න බෑ නම් ආනපානෙ ගන්න සක්මන් කරනකොට වම දකුණ කරන්න ඒ ඔක්කොම තියෙන්න ඕනේ. ඒ ඔක්කොම අතේ දුරින් තියාගෙන ඒව නොකර මේක කරන්න පුළුවන් හැකියාව බලනවා කියලා කියන්නේ. බයිසිකලයකට නැගලා හැන්ඩල් එකක් අල්ලගෙන පදින්න පුරුදු වෙනවා. ටිකක් වෙලා ගියාට පස්සේ අත් දෙකම අතහැරලා පදින්න. ඉතින් ආධුනිකයට අත් දෙක අතහැරලා බයිසිකල් පදින්න පුරුදු වෙන්න බෑ. ආධුනික ඉතල අත් දෙකම දඬු කරලා අල්ලගෙන යන්තම් බයිසිකලේ ගිහිල්ලා බෙල්ල තල්ල කඩාගෙන පස්සේ තමයි අත් දෙකෙන් වදින්න පුරුදු වෙන්නේ. ඊට පස්සේ තමයි දන්න පාරක නම් වාහන ඉස්සරහින් එන්නේ නැත්නම් තනි අතින් යන්න පුළුවන්. ඒකට ඉතුරු අතින් උණ ගහක් ඕනනම් අරන් යන්න පුළුවන්. උකුණු ගහක් අරගෙන යන්න පුළුවන්. පීහක් ඇත්තක් අරගෙන යන්න පුළුවන්. නමුත් ටික කාලයක් යන තේන ඉතුරු අතත් ඕනනම් අතහැරතයි. එනිසා ඕන සිගරට් එකක් බොන ගම මේ පැත්තේ උණ ගහකුත් අරගෙන බයිසිකල් එක වදින්න පුළුවන්. ඕන්නෝ සිගරට් එක බොන අතින් ඕන්නම් බයිසිකල් එක හැන්ඩල් එක අල්ලනවා හදිසියකට. අන්න ඒ වගේ මේ අර පරණ යොදපු දැඩි විනය රෙගුලාසි මොකුත් නැතුව මේ විදිහට කරලා බලන්න තියෙන අත්බිඳේ පය පුරුලෙන් තබාවරින් වගේ නිදර්ශනයක් මම මේ කිව්වේ අනාගන්න නම් එපා. මේකේ අනාගත්තේ නැත්නම් අනාගාමි වෙන්න පුළුවන්. නැත්නම් අනාගන්නත් පුළුවන්. ඒක නිසා මම කිව්වේ මේක ඉස්සලාම දවස්වල ටිකක් සැර වැඩි මේ ආධුනිකයන්ට සැර වැඩි නමුත් භාවනා කරලා පුරුදු ඒ භාවනා මානසික தত্ত্ব අත්විඳපු කෙනෙකුට මේක මේ බිම්මක් උඩින් පැනලා යනවා වගේ කරගෙන යන්න පුළුවන් ක්‍රමයක්. ගුරුදේවතමයන් වහන්සේ අවසරයි යෝනිසෝ මනසිකාරය තුළින් ප්‍රපංච ඇතිවනවාද මූලික කමඨහන ආනාපානය බැවින් ප්‍රපංච ඇති නොවන අයුරින් කෙලෙස් යටපත් කරන්නේ කෙසේද? වීතික්කම පරිඋට්ටාන හා අනුසය කෙලෙස් පිළිබඳ වටහා දෙන්න. එම කෙලෙස් හඳුනාගත් විට යටපත් කරන උපක්‍රමද පහදා දෙන්න. ද්වේෂය මතු නොවන අයුරින් බාධා කරන්නෙකු වරණ ඇතුලේ ධර්ම මාර්ගයට ඉවත් කරන්නේ කෙසේද? තෙරුවන් සරණයි. අපි වටියාගම ප්‍රශ්න ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවට මේ වෙලාවේදී අපි පුළුවන් තරම් වෙලා ගන්නේ අපේ භාවනාවට අදාළ මේ භාවනාවට අදාළ නැතිව නෙවෙයි මේවා මේ මූලධර්ම ප්‍රශ්න. ඒ ප්‍රශ්නේ තියාගන්න අපි ධර්ම දේශනාවට ඇතුළත් කරලා අපි බලමු අවස්ථානුකූලව ඒවට උත්තර සපයන්න. අපි ඒකට කල්තබීමක් කරලා ඊගා ප්‍රශ්නට යනවා. අතිපූජ්‍ය ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේට යෙදෙන පර්යාය නාම රාශිය අතුරින් ඔබ වහන්සේ නිතර යොදන්නේ ਸਰවඥන් වහන්සේ යන්නයි. ඒට ඊට වැදගත් වටිනා හේතුවක් ඇතුවා නිසකයි. ඒ අපට පහදා දෙන ලෙස තා ගරුව පූරකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිර්වාණ මාර්ගය අවබෝධ වේවා. ඔය එක එක යාළු වෙලා ඉන්න කෙල්ලන් එක එක නම් වලින් කතා කරනවනේ. බැන්දට පස්සේ එකක් කරන අර යෝධි කියලා කියනවා ඊට පස්සේ. ඉස්සලා නම් එහෙම කියන්නේ නැහැ නේද? ඒකට කියන්නේ අම්මා පුන් සඳ කියයි සඳ කියයි. ඒක තමයි බුදුහාමුදුරන්ටත් ලෝකේ තියෙන නම් තේරම කියලා. කොයි එකට සුදුසා. ඔයා බුදුදන්ට අරහන් කියලා කියන්නේ සියලු දෙනාගේ පූජාවට සුදුසා. ඒ වගේ සියලු දෙනා ගැරහීමට සුදුසුයි. බුදුරජාණන්සේතර නම්බු ලැබුව කෙනෙක් ලෝකේ ඇත්තෙත් නැහැ, නින්දා ලැබුව කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ කොයි නම පාවිච්චි කරත් ඒකෙන් බුදුරජාණන්සේ කෙලසෙන්නේත් නැහැ, උතු බාඩපත් වෙන්නේත් නැහැ. ওই ਸਰවඥ වංශිකේ නම ගොඩක් කරට ගල්දුවේ පඬිස්සංශ පාවිච්චි කරනවා. ඒක මේ උන්වහන්සේ ප්‍රසිද්ධ ඇත්තටම බෝසතාණන් බෝසතාණන් බෝසත්ත්වයන් ආචරණක් විදිහට ඒකට අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා පෘථග්ජනියෝ නැත්නම් ගිහියෝ බුදුජාන් වහන්සේට බුදුන් වහන්සේ කියලා කියනවා. නමුත් ਸਰවචන් වහන්සේ වැඩ ඉන්න කාලේ සමීපාශයට භික්ෂුන් වහන්සලා තථාගතයන් වහන්සේ කියලා තමයි කතා කරලා තියෙන්නේ. ඒක නිසා නුහුරුණු පුරුදු ඇත්තෝ බුදුන් කියන නම පාවිච්චි කරනවා. ඒක උහුරතල් නමක්. තථාගතයන් වහන්සේ කියලා කියන්නේ ගුණයක් සලකගෙන එහෙව් තත තත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේ කියලා. සරුවච්චන් වහන්සේ කියන එකත් ඒ වගේ සියල්ල දක්නා වූ සියල්ල දක්නා වූත් උත්මයන් වහන්සේ කියලා. ඉතින් ඒකෙදී මේ එච්චර සරුවච්චන් වහන්සේ කියනකොට සද්ධාව එච්චර කුළු ගැන්වෙන ගතියක් පේන්නේ නැහැ. ඒක පේන්නේ උන්වහන්සේගේ ගුණේමයි. එතනදි ගුණේ ගැන කතා කරන ගැන සද්ධාව තමයි. බුදුන් වහන්සේ කියන නම සද්ධාවට ආමන්ත්‍රණය කරනවා. තථාගතයන් වහන්සේ ਸਰවචනාංශ කිව්වහම නෑ ඒක මේ හරියට උපාධියක් ලැබු කෙනෙකුට PhD එකක් ලැබු කෙනෙකුට එයාගේ නිල නාමය කියලා කතා කරනවා වගේ ආයකට සුදුසුකම් ලැබලා ඔප්පු කරලා තියෙනවා ලෝකෙට. ඒ නිසා මේකේ ඔයින් එහාට ඉච්චර බරපතල දෙයක් ඇත්තේ නෑ. මේ ඒක පරිණාමය වුණත් දෙයක්වත් නෑ. ඉතින් වර එක අර විදිහට කිව්වා මේක මේ විදිහට කිව්වයි කියලා. මම මේ ආවට පස්සේ මේ මේ හිටපු බොහොම සීලවන්ත ස්වාමීන් වහන්සේ නමක් හම්බෙච්චාම මම උන්වහන්සේට වඳින්න යනකොට මම ඇති වැරදුනා. ඒ කියන්නේ වැඩි හිටකමටත් කොහොමද දෙදී මට පිළිහිట్లా කටයුතු කරන්න බැරි වුණා. මම ඊට පස්සේ ගිහිල්ලා සමා වෙන්න ස්වාමීන් වහන්සේ අපි තියලා තියෙන අමු ගිහි ගති තියෙන පැවිදිච්ච අලුත නා කියලා පැවිදිච්ච මිනිස්සුනේ අපි. ඉතින් අපිට සමා වෙන්න. ඊට පස්සේ කන ඇත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය ඉතින් පැවිදි වුණා නම් ටිකක් පුරුදු වෙන්න වෙයි. ඉතින් භික්ෂුණාංශට ආමන්ත්‍රණය කරනකොට ළඟට යනකොට වඳිනකොට ඒකේ තියෙනවා චාරයක් නැත්නම් භික්ෂුණාංශය දන්නවා කැලේ එළියට ගත්ත කුළුමි හරකෙක් වගේ ඇවිල්ලා කටයුතු කරනවා. ඉතින් මං සමාවිලොන කිව්වා නේ ස්වාමීන් වහන්සේ මට දැන් කී හැකි බුද්ධ ආගම් ප්‍රශ්න පත්‍රයට අපි SSC විභාගේ ලියනකොට බුදුන් වහන්සේ කියලා අපි ලියන්නේ. කෙටිම අකුරු ගානක් ලියලා බුදුන් වහන්සේ කියනවා දැන් හිතනවා මේ කවුරුත් එක්ක තුමේ විහිළු කරන්න කියලා. ඒ වගේ ස්වාමීන් වහන්සේ නමක් සරුවච්චන් වහන්සේ තථාගතයන් වහන්සේ කියලා බොහොම ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා. අපිට ඕන කරලා තියෙන ප්‍රශ්න පත්‍රයට පැය තුනක් ඇතුළත ලියන්න එපා. බුදුන් බුදුන් බුදුන් බුදුන් බුදුන් කියලා මිසක්ක වැඩි පතර පතර ඊට පස්සේ සාන්ත මට විනාඩි 15ක් විතර ළඟදීලා කතා කරා. මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා බර ගාන ශ්‍රද්ධාවෙන් දිවි ලෝක යන අතරම උන්වහන්සේ කිරේ පිහිටන්න දන්නේ නැතුව බර ගානක් අපායටත් යනවා. බුදුරජාණන් කියන්නේ විහිළුවක් නෙවෙයිනේ. මේ කරන්ට් එක 33000 කරන්ට් එක හොයාගත්තට පස්සේ සෑහෙන වැඩගත හැකි. ඈතට ගෙනියන්න පුළුවන්. නමුත් වවුලෙක් හරි මේ සරුංගලයක් හරි ගෑවුනොත් හිතා ගන්න බැරි විදිහට ආදාහනය සිද්ධ වෙනවා. එතනමයි. ඒ නිසා ඒ වගේ උතුමන් වහන්සේලත් එක්ක වැඩ කරනකොට අපි අර සාමාන්‍ය විවහාර වචන පාවිච්චි කරනවා. උන්වහන්සේලා අපිත් එක්ක තරහ වෙන්නේ නැහැ. නමුත් අපි දැනගන්න ඕන කොච්චර ටෙන්ෂන් එකක් තියෙන එකක් එක්කද මේ වැඩ කරන්නේ කියලා. ඉතින් ඒකකොට අපි නිතර නිතර පාවිච්චි කරනකොට තමයි මේ වචනේ ටිකක් හුරු වෙලා හුරතල් වෙන්න පටන් ගන්නවා කරනවා. ඒක ඉතින් අර බහුල භාවිතාව නිසා වෙන එකක්. ඒකකොට ටිකක් නිතර සිහිපත් කරලා කටයුතු කරන්න ඕනේ මේ අනික් ආගම් වල මිනිස්සු තම තමන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේලා ආමන්ත්‍රණය කරන කොච්චර ගෞරවයෙන්ද ඒ අනුබලනකොට අපි බුදුන් වහන්සේ කියන නම පාවිච්චි කරනවා කියලා කියන කොච්චරක් සහැල්ලු කරලා තියනවාද? එතකොට නිතරම ඒ ගෞරව නම් පාවිච්චි කරන්න වෙනවා. ඒකෙදි මම ගොඩක් කතා කරන වැඩිද මන් දන්නේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ සරුවච්චන් වහන්සේ නම් කොච්චර නම්බු කරත් ගෞරව කෙරුවත් කමක් නැහැ. ඉන් මෙපිටායට ගෞරව කරනකොට පරිස්සම් වෙන්නයි කියනවා. අනවශ්‍ය ගුණ වලට ස්තුති කරනවා කියලා කියන්නේ බුදුහාමරණ්ඩා ගෞරව කිරීම. මේ ලෝකේ ඉන්න නිකම් මේ පුහුදුන් මේ සාමාන්‍ය දේවල් කරන මිනිසුන්ට අසීමිත ගෞරව කරනවා කියලා කියන්නේ අසීමිත ගෞරව කළ යුතු සරුවච්චන්හන්සිට නොකිය නිඳා කෙරෙilla. එනිසා සරුවච්චන්හන්සිට ගෞරවේ තියාගන්න අනික් අයට ස්තුති කරන්න ප්‍රමාණයට ප්‍රමාණය දැනගෙන නමුත් උඩට වැඩි කරන්න එපා. සරුවච්චන්හන්සි ගැන කතා කරන වෙලාවේදී මුදවට දැනගන්න ඕනේ කටවත වරද්දා ගත්තොත් උන්වහන්සේ ගුණ වැඩි වෙන්න වැඩි වෙන්න අපේ ලකුණු කැපෙනවා. අපි අඩු වචනෙන් කතා කරොත්. ඒක නිසා සර්වචන් වහන්සේ මම හිතන්නේ මේ ලියන එකනා මට හොඳයි කියන වගේ මට හිතෙන්නේ. සර්වචන් වහන්සේ කියලා ඔබ වහන්සේ කතා කරනක හොඳයි කියනවා. අපිත් හොඳයි කියලා අපි යන් ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ ත්‍රිලක්ෂණය සහ අනිකුත් ගැඹුරු දහම් කරුණෝද සමග පටිච්චසම්පාදයේ තරමක් ගැඹුරින් වටහාගෙන සිටියද මම භාවනා කටයුතු වලට ආධුනිකයෙක්මි. මෙම ආරාණියේ පළමු වරට සහභාගී වන්නෙමි. මාගේ ගැටලුව නම් භාවනාව සඳහා වාඩි වූ සැනින් තදබල වේදනා හට ගන්නා අතර අධික නිතිමත ගතියක් දැනේ. විසඳුමක් ලබා දෙන්න. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අදී ඒකට අනිත්‍ය කියලා ඉගෙන ගත් එක දාලා බලන එකයි තියෙන්නේ. දැන් ගැඹුරු වැටහීමක් තියෙනවා නම් අනිත්‍ය කියන්නේ අනිත්‍යයේ තියෙන ලොකුම වටිනාකම තමයි අපි ළඟ දෙන හැම කරදරයක්ම අනිත්‍යයි. ඒක දැනගත්තාම හරි ජොලියදී. එන්න වේදනාවක් අනිත්‍යයි අනිත්‍ය කියලා කියන එක ගියාට පස්සේ නිට්ටයක් වෙනවා සුඛයක් වෙනවා සුභයක් වෙනවා. කාට හරි අපිට හොඳට කුණු හරපෙන් බයිනවා. ඒකත් අනිත්‍යයි. ජීවුණාට පස්සේ ජොලියක් තියෙනවා. ඒ කිය හැම කුණු හරපක් පිටිපස්සෙම හැම වැරද්දක් පිටිපස්සෙම හැම ලෙඩක් පිටිපස්සෙම හැම කරදරයක් පිටිපස්සෙම අනිත්‍ය දාපු ගමන් ඒ කරදරේ ප්‍රමාණයට සැපක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ කරදරේ හයියෙන් අල්ලා ගන්නවා. කුණු හරපෙන් බැන්නොත් වචන ගානේ මතක තියාගෙන ඉන්නවා. වෙන මොන හරි කිව්වොත් කියනවා බලන්නකෝ මතක හිටින්නේ නැහැනේ මොනම දෙයක්වත් මතක හිටින්නේ. ගුණ අරපෙන් බැනපු දවසට නම් හොඳටම මතකයි. කොතනදීද කිව්වේ, කට උල් කරලාද කිව්වේ, මූණ රවුම් කරලාද ඔක්කොම මතක ඒකට අනිත්‍ය නෑ. සාමාන්‍ය වෙන දේවල් අනිත්‍ය. ඒක නේ කරණ තියෙන අපිට එන කරදර හැම දෙයක්ම අනිත්‍යයි. මොකටද ඒවට සෝල තරංග ගන්න? මොකටද ඒවට කල්පනා කරන්නේ? ඒකත් පළච්චාවයි. ඒ හොඳ දේවලුත් අනිත්‍යයි. ඒ නිසා වේදනාව තමයි ළඟට එනකොට ඒකට බය එන්නේ නිත්‍ය සංඥාව තියෙන කෙනාට විතරයි. වේදනාව කියන එක අනිත්‍ය නම් අපිට දැනගන්න තියෙන අහලා තියෙනවා හදාarලා තියෙනවා. දැන් මේ වේදනාව දිහා ඒ අනිත්‍ය කියන මූල ධර්මේ ලාවට වගේ ටිකක් දාලා බැලුවොත් වේදනාව යන්තා කටුක රෝසනද දුක් පීඩද ඒක අනිත්‍ය බව ඒ තරමටම සැපයක් ගෙන දෙනවා. දරුණු වේදනාවක් අනිත්‍ය වෙනකොට ඒකේ ප්‍රතිස්ථාපන වෙන්නේ දන්නු සුඛයකේ. ඉතින් ඒක නිසා ඒ මේ දරුණු වේදනාවට කරන්න බෑ ආධුනිකයට. පුංචි වේදනාවක් පුංචි සද්දයක් ඊටිවිල්ලක් එනකොටම ඒ දේ භංගුර බව දන්නවනම් චන භංගුරයි බින්දෙන සුළුයි අනිත්‍යයි විපරණාමයටපත් වෙනවයි කියලා දුක අනිත්‍ය බව දකින්න දකින්න සැපක් ඒ නිසා සරුවචනන්සේ සුඛේ පිණිස අපිට දේශනා කළ තියෙනවා දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මුළු ලෝකෙම පිළිලා තියෙන දුකක. ඒ නිසා අපි ගොඩක් ඇල්ලුවොත් ගොඩක් දුකයි. තියෙන හරිය දුක මේකේ තියෙන. අතාරිනවයි කියලා කියන්නේ දුක අතාරිනවා. අනිත්‍ය දුකේ අනිත්‍ය භාව අතාරිනවා. ඒක නිසා භාවනා ජීවිතයේදී දුක එනවයි කියන්නේ භාවනා ජීවිතේ වේදනාව වෙනවයි කියලා කියන්නේ අපිට මේ අනිත්‍යතාවයේ හොඳ පැත්ත බලන්න සිරිදෙව් දුව ගෙට වැඩි ආවාගේ. නමුත් නිත්‍ය සංඥාවෙන් නම් බලන්න මේ වේදනාව ඒකාන්තෙම දිග්ගටම තියේවි මාව මරාවි මට අර දෙල්ලෙඩ දේ වේවි කියලා එහෙනම් ඒ කියන්නේ ඒ දුක පිළිබඳව නිත්‍ය සංඥාව පිටලා තියෙන නිසා ඒ පැමිණෙන දේවල් පිළිබඳව ලද ලද වෙලාවේ ඊටට හිතට මතක් වෙන වෙලාවේ වීර්යය තියෙන වෙලාවේ මේවා අනිත්‍ය ධර්ම ඒ නිසා දුකෙහි අනිත්‍ය බව සිහි කිරීම පීඩා කරන දෙයි අනිත්‍ය බව සිහි කිරීම පීඩාවේ තරමටම සැපයලවන දෙයක් ඒක අපි සාමාන්‍යයෙන් මේ චිත්‍ර කතා නව කතා සාහිත්‍ය වල ලියවිලා නැහැ. හුඟක් වෙලාවට ওই වීර චරිත, සුඛාන්ත චරිත, දුක්ඛාන්ත චරිත වල සම්පූර්ණ චිත්‍රෙන් භාගය පෙන්වන්නේ. එනිසා ඊතුරු භාගය පෙන්වනවා සර්වචනාංශී වේදනා චෛතසිකේ ගත්තාම හැම දුක් වේදනාවකම හැමාරේ සුඛා. හැම සුඛ වේදනාවක හැමාරේ දුකයි. එනිසා දුක් වේදනාවක් ආපුවම ඒක යනකම් බලනින්ද ඒක සැපක්. නෙල්ලි ගෙඩියක් කනකොට චිත්ත වුණාට පටන් ගන්නකොට ටිකක් වෙලා කාගෙන ගියාම පැණි රහිනවා. අපිට වෙලා තියෙන අපි නෙල්ලි ගෙඩිය කන පැත්ත විතර බලන්න ඒක පැණි රහින්න ඉඳලා තව ගෙඩියක් කනවා. ඊට පැණි රහින්න තව ගෙඩියක් කනවා. ඉතින් අපිට ලියන්නේ නෙල්ලි පිටිත් රහයි කියලා. නෑ ඒක ගෙඩියක් දිගට කාලා බලන්න. එක එක දුක් වේදනාවක් අරගෙන ඉවර වෙනකම් බලන්න. එතකොට ඒකේ තියෙන ඒකේ අනිත්‍ය බව සුඛයට ආරාධනාවක්, සුඛයට මංගල අවතරණයක්. අන්නේ විදිහට මුළු එකක් දිකට බලනින්න මුලදී ලොකු ඉවසීමක් අවශ්‍යයි. ලොකු සද්ධාාවක් අවශ්‍යයි. ඒගේ මේ ධර්ම පිළිබඳව පූර්ව පූර්ව ලෑස්තියක් අවශ්‍යයි. ඔය මොනව නැති වුණත් ඔය කියන මොනව නැති වුණත් දවස් දෙක තුනක් කොහොම හරි මේකත් එක්ක ඔට්ටු වෙනකොට ඊයේ දුකයි කියපු වේදනාව දැන් දරා කියාගෙන ඉන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. මේ ධර්මයෙන් කරන්නේ වැඩ කටස්ට ධර්ම දේශනාකට ඉක්මන් කරලා පෙන්ලා දෙන එක නැති වුණත් අප්‍රතියතව භාවනා කරගෙන යන්න කරගෙන යනකොට අපිව දැනට චෝදනා කරන දේවල් මේ පුංචි දේවල් එන්න එන්න එන්න මට්ටම් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අද දෙවෙනි දවසේ වෙනකොට තාම අත්දැකීම් මදි. තව දවස් දෙකක් තුනක් යනකොට ওই ප්‍රශ්න කර්ම ආයෙසරක් ওই ප්‍රශ්නේ අහන්න. එතකොට තමන්ට තමන්ගේ ආකල්ප වේදනාව දිහා මොනතරම් වෙනස් වුණාද කියලා මම හිතනවා පැහැදිලිවම සාධනීය උත්තරයක් දෙයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සීලය චූල මධ්‍යම මහා සීල වශයෙන් ආරක්ෂා වන ආකාරය පැහැදිලි කර දෙන්න ලෙස ඉතා ගෞරවණීය ඉල්ලා සිටිමි. ඔය එක දීර්ඝ මාතෘකාවක් දීඝනිකායේ පළවෙනි සූත්‍ර 10ම සීලඛණ්ඩකේ කියලා තියෙන්නේ. මේ පුදුමාකාර විස්තරයක් තියෙනවා. ඒ නිසා කාටට විස්තර සහිතව බලා ගන්න ඕන නම් ඒ සූත්‍ර 10න් එකක් කියවන්න. එකක් කියවනත් මාසයක් විතරයි. ඒ තරම්ම සීලය සම්බන්ධ, ආජීවය සම්බන්ධ, ඉන්ද්‍රිය සංවරය සම්බන්ධ පුදුමාකාර දේශනාවක් තියෙනවා. ඒ නිසා කාට හරි සීල සමාධි ප්‍රඥා පිළිබඳව මූලික දේවල් පිළිබඳව සීලේ වගේ හුඟක් විස්තර ඉගෙන ගන්න ඕන නම් මම කැමති කියලා කියන්නේ දීඝනිකාය සූත්‍ර විශේෂයෙන් පළවෙනි වර්ගයේ සීලඛන්දකේ පළවෙනි සූත්‍ර 10 කියවන්න ඕනෙම සූත්‍රයක් දිග ඇරියොත් මුලින් තියෙනවා පුදුමාකාර විස්තරයක් චූල සීල මජ්ක්‍ධිම සීල උපරි සීල වශයෙන් වෙන් කරලා. ඉතින් ඒක කියවලා බලන්න වටිනවා මේ වගේ සීල උනන්දු කෙනෙක්. හැමෝටම මේක සමාහට රසවත් වෙන එකක් නෑ. මේ අපි භාවනා ආදි ගොඩක් කාලවට සීලේ ඉඳලා පදනම් කරගෙන කතා කරන්නේ. මේ වගේ උනන්දු කෙනෙකුට කියන්න පුළුවන් විවේකීව අරගෙන අපිට මේ වැඩමුළුවක දීව කරන්න අමාරුයි. විවේකී වර්ගන මේ දීඝනිකායේ පළවෙනි සූත්‍ර 10න් එකක් කියවන්න. එතකොට අවශ්‍ය ප්‍රමාණවත් වඩා තොරතුරු තියෙන බව මතක් කරගන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ධර්මදේශනයේදී ඔබ වහන්සේ ද්වේෂ සහ ප්‍රඥාව සම්බන්ධයයි ප්‍රකාශ කළ බවක් මට වැටහුණි. වරන් ඇතුළේ තියෙනවා මාගේ ඒ වැටහීම වැරදි වන්නටත් පුළුවන්. මා මෙතෙක්කල් සිතා සිටියේ ප්‍රඥාව ආර්ය මාර්ගයට අදාළ හේයින් මුළුමනින් යහපත් දෙයක් කියාය. ඥානය, knowledge, සබුද්ධිය, intelligence මෙන් නොව ප්‍රඥාව, wisdom ඒකාන්තයෙන් යහපත් කියාය. මේ ගැන පහදා දෙන්නේ නම් ඔබ වහන්සේට අතිශයින් කෘතඥ වෙමි. තථාගතයන් වහන්සේ ලෝකේ පරමාර්ථ වශයෙන් ශුන්‍යයි, absolute වදාළසේක්ද නැතහොත් සාපේක්ෂක වශයෙන් පමණක් ශුන්‍යයි වදාළසේක්ද? අප අපට සත්‍ය වූ නිර්වාණ මාර්ගය පහදා දෙන වහන්සේට නිදුක් නිරෝගී සුවහා දීර්ඝාෂ වේවා. දැන් මේකෙදී ප්‍රඥාව, බුද්ධිය, ඥානය වගේ වචන පොත්වල මොන විදියට ඩික්ෂනරි වල මොන විදියට අර්ථකථනය කළත් එක එකනා එක එකනා තේරුම් ගන්න එක එකනාගේ මට්ටම් වල. ඒ නිසා අපිට මේ වචන අල්ලා ගත්තොත් අපිට ගහ බැන ගන්නත් පුළුවන්. නමුත් හැම වචනයකටම අපේ ක්‍රියාහරහා අපි ඒක තේරුම් ගැනීම හරහා අර්ථ වෙනස් වෙනවා. ඒක නිසා අපේ කේමානන්ද ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අපවත් වුණා. උන්වහන්සේ කියන්නේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා දෙකක් තියෙනවා. ප්‍රඥා විමුක්තිය කියන්නේ ප්‍රඥාවෙන් ගැලවිලා යන එක. අපි දැන් ප්‍රඥා විමුක්ති කියන ප්‍රඥා ලබා ගන්නවා කියන එක නෑ. ප්‍රඥා විමුක්ති කියන්නේ ප්‍රඥාව කියන කරදරේ අතහැරලා දාන්න. ඒ නිවන් දකින්න. චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධි කියන ප්‍රශ්නය මතක කළා දාන්න. ඒක කියලා පැමිණෙනවා. හරියට මේ පෝල් වෝල්ට් එකක් වගේ ඍජුපන්න තරංගයකදී අවසාන ජයග්‍රහී පීම පෑන්නට පස්සේ ඍට විසි කරන්න බෑ. විසි කළනේ හැබැතර පණින්නේ. පණින්නේ නැත්නම් පරාදයිනේ. ඉතින් ඔය දැන් ප්‍රඥාවෙන් ඉහළටම ගිහිල්ලා ප්‍රඥාව විසි කළා. විසි කළාදලා ඒ විසි කරන ජම්මෙන් ගැම්මෙන් තමයි යහපැතර පණින්නේ. ඒ වගේ ප්‍රඥාව යහපැතර ගෙනියන්න බෑ. එහෙම දෙයක් එහෙම මේ ස්පටික කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන් ප්‍රඥාව බුදුහාමුදුරු දේශනා කරන හැම ප්‍රශ්නේ පල්ලයක් ඊගා ප්‍රශ්නේ අහනවා වගේ හැමදේම සාපේක්ෂකයි. ඒ සාපේක්ෂකතාවය තමයි අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සහ හේතුඵල වාදී වශයෙන් ਸਰවඥන්සේ පෙන්වන්නේ. ඒ නිසා මේකේ ඔක්කොම හොඳම හරිය ප්‍රඥාවය නරකම හරිය ප්‍රඥාවය කියලා ගත්තට හැම දෙයක්ම ප්‍රඥාව කියන අර්ථය එක එක එක එක මාර්ග ඥානවලදී එක එක විපස්සනා ඥානවලදී අලුතින් අර්ථ කැපෙනවා. අර්ථගත වෙනවා. ඉතින් ඒ නිසා මේ පුද්ගලයාම වුණත් ප්‍රඥාව නිර්වචනය කරන හැටි, බුද්ධිය නිර්වචනය කරන හැටි, දැනුම නිර්වචනය කරන හැටි, එයා ඉන්න භාවනා මට්ටමේ වෙනස් වෙනවා මිසක් ඔය කොලේ ලියන ඩික්ෂනරි තියෙන අදහස අපිට සවිස්තර සාකච්ඡාවට ගන්න බෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න කවදා හරි ඔය ද්වේෂය ප්‍රඥාව අතහරින්න වෙනව නම් ද්වේෂය අතහරින්න වීම ගැන කුමන කතාවද කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ප්‍රඥාවයි ද්වේෂයයි නියුන්නෝ හොඳ පැත්ත ප්‍රඥාව කියලා අපි ගන්නවා. ලෞකික ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව කියනවා. ඒක නාටක පැත්ත ද්වේෂය කියනවා. හැබැයි දෙකම එකයි. ඉතින් අපි ප්‍රඥාවත් අතහැරින්න වෙනවා නම් ද්වේෂය ගැන කුමන කතාවද? ඒ නිසා අපි ඉස්සලා ද්වේෂය අයින් කරලා ඊනොට ප්‍රඥාව ගන්න. ඊට පස්සේ ප්‍රඥාවත් අයින් කරනවා. ඒකෙන් තමයි ප්‍රඥා විමුක්ති භාවයටපත් වෙන්නේ. ඊටකොට තේනවා කායෙන්වත් ජග් ගහන්න ඕන කමක් නැහැ. පැවැත්ම සඳහා අපිට අපි ස්වාධීනයි. අපි විමුක්තයි. අපි ගිලිහි මේ අතහැරලා දාලා තියෙන්නේ. ඒක නිසා මේවා පිළිබඳව අපි අධ්‍යාපනයේදී පන්ති කාමරවල ඉගෙනගත්ත ක්‍රමයට අපි මේ ප්‍රඥාව කියන එක ත්‍රිකෝණාකාරයි, ද්වේෂය කියන එක හතරස්සාකාරයි කියලා වගේ අපි හිත අල්ලලා තියෙන්නේ මොකද්ද රූපක මාර්ගේ. එහෙම එකක් මේක පෙන්වන්න පුළුවන් කමක් නැත්තේ. සාපේක්ෂතාවය තමයි තියෙන්නේ. ද්වේෂත් එන්න එන්න භාවනා කරන එක නයි ගොරෝසු ද්වේෂය සියුන් සියුන් ද්වේෂ වලින් පරිසත්‍යාපන වෙනවා. ප්‍රඥාවත් එහෙමයි. ඊටාම ගොරෝසු ප්‍රඥාවල්. ඊටාම සියුම් ප්‍රඥා මාර්ගෙන් ප්‍රතිස්ථාපන වීමෙන් යනවා. ඒක නිසා ප්‍රඥාව බුද්ධියත් එක්කත් දැනුමත් එක්කත් ගලපනවට වැඩිය ප්‍රඥාවෙම අවස්ථාවල් ගලපන්න පුළුවන්. ඒක නිසා ඒක අමාරුයි අපිට සබාවකට එකඟතාවයට එන්න. ඒ නිසා මේක විවෘතව තියාන දිගට භවනා කරගෙන යන්න කවදාද මේ ප්‍රශ්නේ අහන්න නැති දවසට එනකොට අන්න රහත් වෙලා. ඔය ප්‍රශ්නේ අහනකම් වලි ගැල්ලා ගන්න හරන බල්ලෙක් වගේ කර කෙනා. අහුවෙන්නෙත් නැහැ. කොච්චර කරකුණත් අහුවෙන්නේ නැහැ. ඒක අතහැරලා දාපු දවසේ ඔය ප්‍රශ්න අතහැරලා වැඩන්නේ මට හුස්ම ගන්නකොට ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කරලා දැනගන්න පුළුවන් නම් ආන්න අර්ථකථනයක් එනවා ප්‍රඥාවට. ඒක දිහා බලනකොටත් ඒක වෙනස් වෙවියන්. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරමු මේ ප්‍රශ්න නාහන දවසක් පැමිණේවා කියලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස වලට අයත් කෙලෙස් වෙන්කොට හඳුනාගත හැකිද ආනාපානය තුළින් ඒවා සංසිඳී යන පිළිවෙල පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි ඒක සිද්ධ වෙන්නේ ඉස්සෙල්ලා සංසිඳිලා සංසිඳුණාට පස්සේ තමයි සංසිඳන මාර්ගේ පේන්නේ විමුක්තිය දැක්කට පස්සේ නිරෝධය දැක්කට පස්සේ තමයි නිරෝධ මාර්ගේ වඩන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් හිතන්නේ සංසිඳන මාර්ගය දැකගත්තට පස්සේ ඒක ඉවර කරාට පස්සේ Nirodheට යනවා කිය. නමුත් මේ භාවනා විදි සිද්ධ වෙන්නේ Nirodha සත්‍යයට පස්සේ Nirodha ගාමිනී ප්‍රතිපදා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මාර්ගඵලයක් ලැබුවට පස්සේ ප්‍රතිවේක්ෂා ඥාන පහළ වෙනවා. හැරිලා බලනවා මම මොකක්ද අවපාර මොකද මට උනේ මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා ඒ සිද්ධිය උනාට පස්සේ සලකා බලන්න. ඒක නිසා ඉස්සලා සිද්ධ වෙන තමන්ට මෙතෙක් කල් තිබුණේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාසාදි කියන යම් කෙලෙස් ග්‍රන්ථියක් කෙටයක් හැකිල්ලක් තිබුණා නම් දැන් ඒක නැති බව දන්නවා. ඒක හරියට ඇහුවොත් වතුර කෝපයක් තිබහට බීලා දැන්ම වතුර බීලා ඇති කියලා මොකෙන්ද දැනගත්තේ? පිපාසය නැතිවීම. ඒ පිපාසය නැති උනේ කොතනදීද? පළවෙනි උගුරෙන්මද දෙවෙනි උගුරෙන්ද තුන්වෙනි උගුරෙන්ද හතරෙන්ද දැන් නෑ නෑ අන්තිම උගුරෙන් තව උගුරක් බොන්න බෑද පුළුවා එතකොට මොකටද බොන්නේ ඉස්සරහට විපාසෙයි කියලා ඉන්ජර ඔය ඔක්කොම දිකට බannකොට අපිට වෙච්ච දේ ගැන කතා කරන මේ විස්තරය අවශ්‍ය වෙන්නේ අපිට මේක සැක තියෙනවා නමුත් මේකෙදී ඒ සැකේ නැත්නම් සද්ධාව හරහා එච්චර ලොකු සාන්තියක් ගන්න බෑ දුක තේරුම් අරගෙන දුක්ඛ සමුදය තේරුම් ගත්තා වගේ Nirodhaය එහෙම නැත්නම් මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැති අරමුණක් නැති මට මාව තේරෙන්නේ නැති චිත්තක්ෂණයකට ගිහිල්ලා ඒක නිතර පවත්වන්න පුළුවන් සමතුලිත එකක් බව තේරුම් අරගත්තට පස්සේ තේරෙනවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන චිත්තක්ෂණය ආස්වාසි ආස්වාසි වගේ දන්න චිත්තක්ෂණේ ওই කියන සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා මොනක්වත් තියෙන්න බෑ. නමුත් එයා දන්නේ නැහැ. දැන් නැතුණට මේ මිනිස්සු අනිවාර්යයෙන්ම ඒකේ උපේල වාසය කරනවා. එයාට ඒක තීරුම් අරගන්න ඒ චිත්තක්ෂණේ චිත්තක්ෂණ හතරක් පහක් ගැම්ම ගන්න ඕන. ගැම්ම ගත්තට පස්සේ ඒ චිත්තක්ෂණේ නැගිටින්නත් ඕනේ. එතකොට ආයේ කක්ක කොටට ගියාට පස්සේ තමයි තේරෙන්නේ මෙතෙක් කල් ඉඳලා තියෙන්නේ කක්ක නැති තැනක කියලා. ඉතින් මේ දෙක අතර තියෙන සම්පූර්ණ සාපේක්ෂතාවයක් කෙලෙස් වල ඉන්න වෙලාවේ තමයි කෙලෙසයක් අයින් කරලා ජීවත් වෙලා කෙලෙසයකට ආයේ වැටෙනකොට පස්සේ එනවා මෙතෙක් කළා මං ඉඳලා තියෙන්නේ කෙලෙස් නැති තැනකනේ ඊට පස්සේ කෙලෙස් නැත්තනකට ගියාම තේරෙනවා අනේ කෙලෙස් වල තියෙන කටුකකම අනේ ගොරෝසුකම අනේ අසහනෙ අනේ පීඩනෙ කියලා තේරෙනවා ඉතින් කවදාකවත් පුළුවන් වේද කෙලෙස් කවදාකවත් නැති මිනිහෙකුට නැත්නම් කෙලෙස් සදාහටම කවදාකවත් නොවන විදිහටපත් කෙරුවොත් එයාට කෙලෙස් නැති කිරීමේ ආනිසංස විඳින්න බෑ ආනිසංස විඳින්න ආයේ කෙලෙස් තියෙන තැනකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අනේ මං මෙතෙක් ඉඳලා තියෙන්නේ කෙලෙස් නැති තැනක කියලා ඒ නිසා මේක රේකී ක්‍රමයට අවබෝධ කරන්න අමාරුයි බැරිත් නෑ සරුවචන්සේ උත්සාහ කළා තියෙනවා. නමුත් ඒ ඒ බුරුම ස්වාමීන් වහන්සේලා බුරුම ස්වාමීන් වහන්සේ කියනවා අපි මෙහෙම බණ අහනකොට ඒ ස්වාමීන් වහන්සේ වාඩි වෙලා ඉන්න කවුළුවට එහා පැත්තෙන් සේදුකොන් චෛත්‍ය පේනවා ඈතින්. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ බණ කියනකොට අනිත් තැන කියලා බණ කියනකට වැඩිය ඒ වචනේ තේනවා උන්වහන්සේ කියනවා බුරුම භාෂාවේ තියෙන වචනයක් අපි කොතන හිටියත් දැන් මං ස්වේදකෝන් යන්න ඕනේ කියලා තබන තමන පියවරක් පාසමම ස්වේදකෝන් වලට ලං වෙනවා. හැබැයි ස්වේදකෝන් අතන තියෙන්නේ මම මේ පැත්තෙන් ගිහිල්ලා පඩිපෙළ බහින්නේ මම මෙහාට ගියත් ස්වේදකෝන් වලට ලං වෙනවා. මෙහෙම ගිහිල්ලා පල්ලෙහාට බහැලා ආප පාර දිගේ මෙහෙට යන්නේ. ඒ නිසා මුල් පියවර ලැබි ඈතින් ඈතට තියෙන වගේ පෙනුනත් ඒ මුළු ගමනේ පළවෙනි පියවර වල ටිකේ පියවරේ ඉඳලම ස්වේදකෝන්ට පඩියට අඩිය තියෙන පියවර දෙක මේකයි. ඒ නිසා අපි කොයි දිශාවට ගමන් කරත් අපිට තේරුණත් නැති වුණත් මම දැන් ශ්වේතගුණ වඳින්න යන්නේ කියලා අඩිය තිබු උස්සපු තැන ඉඳලා ශ්වේතගුණ වලට ලං වෙනවා. නමුත් ආධුනිකයා දන්නේ දැන් මේ චිත්තක්ෂණේ මයි කෙලස් තිබුණ නැහැ කියලා. මොකද ඒ විමසුන් නුවණ ගන්න කෙලස් නැති චිත්තක්ෂණේ ඒක චිත්තක්ෂණයක් තිබිලා බෑ රස විඳින්න. බුද්ධ විඳින එක කෙලස් ආයට යන්න ඕනේ චිත්තක්ෂණ. අනේ එතකොට නම් ටිකක් තේරෙනවා වෙනදා නොජිත් පිට එකක් වෙලා තියෙනවා. ඉතින් ඒකත් තිබිලා සුතමේ ඥානයක් තිබිලා විමසුන්න ඕනක් තිබුණොත් කීයදගේ මේ මම දැන් මෙතන ඉන්නේ එකම චිත්තක්ෂණයක්වත් චිත්තක්ෂණයක්වත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස නැහැ. නමුත් ඒකේ ඉන්නවට වැඩිය හුඟක් අමාරුයි ඒක නැති බව තේරුම් ගන්න. හන්දනේ මම මෙහෙම කියනකොට තේරෙනවාද කියලා. මම දැන් මෙතන ඉන්නවට වැඩිය හුඟක් අමාරුයි. මම දැන් මෙතන ඉඳීමේ ආනිසංස රාශිය තේරුම් ගන්න එක. ඒකයි අපිට මේ සැකයක් පාරලා තියෙන්නේ මේ තරම් නිවන ලාභද මේ තරම් ලේසියෙන් කරන්න පුළුවන්ද කියලා විශ්වාස කවදාවත් විශ්වාස කරන්නේ අඩු ගානේ සෝවන්නවත් වෙනවා. එත්තකන් සැක කරන ওই වර්තමාන මොහොතේ චිත්තක්ෂණයක් තියෙන එකෙන් කොහොමද නිවන් දකින්නේ? ඒසොටට gediyak වගේ පේන සින හක්කයි දිට කොතින්ද කැඩෙන්නේ චෝස්තල ඩෝංගල පුපුරනා වගේ තේරුනේ නෑනේ මට. ඉතින් ඒව කල්පනා කරගෙන ඉන්නකොට වර්තමානයේ නෙවෙයිනේ. එතකොටත් පිටපොට ගිහිල්ලානේ. ඒ නිසා එහෙම කෙනාට වර්තමානට ආපහු හිතර ගන්න බෑ. ඒතර බැලුමක් ගැන හිතා හිටිය, අහස් කුරක් ගැන හිතා හිටිය, ඔයගේ ඩෝං ගායක බලන හිටිය. ඩෝං නෑ මේකේ මොකක්වත් නෑ. ඒක නිසා ඒ මට මේක දීපා ඔප්පු කරවේ නැත්තම් මට මේක මං ගන්නෑ කියන එකද බුදුහාම කියන්නේ 20ක් ආපු එක. එයාගේ නෑද එක් හරි කිට්ටුවන්ත එක්ක ඇවිල්ලා වෙදෙක් ගෙන්නුවාට පස්සේ ඒ වෙදා ඉක්මනට වී අයියයින් කරන්න හදනවා මේ විස කැවෙන්නේ. දාරබිනියා කියනවා බෑ බෑ. මට ඊයේ විද්දේ කවුද කියපන්. ඒකේ තිබුණ විස මොනවද කියපන්. එයා රාජවංශයේද කියලා හොයපන්. හොයනකම් එන්න පාත තියන්න ඊයට. ඉතින් බුදුහාමර කණ්ඩ දෙකක් ගහලා ඊය අරන් දාන එකන කරණ තියෙන මේක මේ පඬිතුකම් කතා කරන කතා කරන මේ විස විදිනවනේ. ඒ වගේ ඊය අයින් කරන්න ඉස්සෙල්ලා ඊය ආපු දිශාව. ඉතින් ඕවා තමයි බුදුරජාණන් වහන්සේ ওই ප්‍රශ්න වලට දෙන උත්තරය. අපි කියන නෑ ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් එකක් අස්සම් ගන්න අපිට ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන් දැනගන්න. ඕකෝ සක්කාය දිට්ඨිය කැඩනකොට මොකක්ද ඇහෙන සද්දේ. එහෙම නැත්නම් සීලබ්බත පරමාස නිල් පාටද රතු පාටද. ඒ නැත්නම් විචිකිච්ඡාව කියන එක මොන වගේ එකක්ද? නැත්තම් මං එන්නේ නැහැ භාවනා කරන්න. ඉතින් බම්බු ගහගෙන කියන්නේ නෝ එතකොට බම්බු එනිකයිට බබෙට මොකෝ. ඒක නෙවෙයි ඊට වැඩි ක්‍රමේ දැනගන්න තියෙන්නේ මේ වර්තමාන චිත්තක්ෂණය පවත්තන මේ මම දැන් මෙතන හැම චිත්තක්ෂණම කෙලස් ඔක්කොම කැඩෙනවයි කියන එක බුද්ධ වචන පිළිගන්නේ නැත්තම් කවදාකවත් අස්සයට වතුර පොවන්න බෑ අස්සය වතුර ගාට ගෙනිච්චා ඒ නිසා මෙවැනි ප්‍රශ්න වලට අහන අහන ප්‍රශ්න පිළිතුරු ප්‍රඥාව කියලා හිතනවා නම් විමසුන්න ඕන කියලා හිතනවා නම් ධම්මවිචය කියලා හිතනවා නම් හොඳට මතක තියාගන්න මේ විචිකිච්ඡාවක් වැඩ කරන්නේ ශ්‍රද්ධාව නැතිකමේ රෝග ලක්ෂණනේ එහෙම ගහපා දීලා මේ වැඩේ කරන්න ගියොත් අපි හිතන ප්‍රඥාවන්තයි කියලා. නමුත් ඒක බුදුරජාණන් කියනවා ප්‍රපංච කළ යුතු නැත්නම්ක ප්‍රපංච කිරීමක් කියලා. ආංශු මාත්‍රේකව සද්ධාව නැති නිසායි මේ වැඩේ වෙලා තියෙන්නේ. ඕවා කතා කරනවට වැඩිය අර කියන විදිහට වර්තමානයේ හිත තියාගෙන ඉන්න උත්සාහ කරනවා නම් ඒක ප්‍රායෝගිකවම ප්‍රශ්නට උත්තරේ. දෙවිනුට කිව්වොත් බෑ බෑ බෑ මට මේකට හේතු කාරණු සහිතව තාර්කික ඔප්පු කළ දෙනකම් මම කරන්නේ නැහැ කියලා ඉතින් අර විශේෂීතලයක් වෙච්ච මනුස්සයෙකුගේ උපමාව තමයි කියන්නේ. ඒක කරුණා කරලා යම් කිසි මට්ටමට ඇවිල්ලා ඒකත් සාතික වෙනවා සරෝජන්සේ. මැරෙන්න ඉස්සලා උඹට ඔප්පු වෙනවා උඹටම. හැබැයි ඉස්සලා ප්‍රශ්න ඇහිලා නැතර කරලා භාවනා කරන්න. එතකොට මේ ජීවිතය ඇතුළත තීම මරණයෙන් මෙපිටම තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා ප්‍රායෝගික වෙන්න බලන්න මේ හැම එකම ප්‍රඥාවට මුල් කරගෙන යන්න යන්න එපා. අම්දනාසරයේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස්ස කියන එකට අයත් කෙලස් වෙන්කට හඳුනාගන්නේ කොහොමද කියන හැමෝත් ඔය මුල් තුනුවත් අල්ලන්න බෑ. හැබැයි එකක්වත් ඇවිල්ලා මම මේ ඇඩ්‍රස් කාඩ් එක දාලා මේ මම තමයි සක්කාය දිට්ඨිය කියලා මෙහෙම ඇඩ්‍රස් කාඩ් එක දෙන්නේ නැහැ. ওই ප්‍රශ්න අහන්නෙම සක්කාය දිට්ඨියෙන් තමයි. විඥානේ ඔක්කොම සෙල්ලම් කරන්නේ. ওই විචිකිච්ඡාව තමයි. ওই ප්‍රශ්නේම විචිකිච්ඡාව තමයි. ඉතින් කාටවත් තේරෙනවද ওই ප්‍රශ්නේ විචිකිච්ඡාව කියලා? හිතන්නේ නෙනේ නම්බුකාර ප්‍රශ්නයක්. නම්බුකාර උත්තරයක් බලාපොරොත්තු වෙනනේ. ඔක්කොම මායානේ. අනිත් එක ප්‍රශ්න අහන්න නැතුව ගොඩ එන්නත් බෑනේ. ප්‍රශ්න අහන්නවත් ඕනේ. ඒ නිසා මේ ප්‍රශ්න ඇහිීම විචිකිච්ඡාව කියාගන්න. ඒකට අදාළ කෙලෙස් කියලා කියන්නේ පෑනයි, කොලෙයි, වචනයි, අකුරුයි. ඔන්න විචිකිච්ඡාව ක්‍රියාත්මක වෙන තැන. ඉතින් අපිට කිත හැක පෑන කෙලෙස් කිය, අකුරු කෙලෙස් කිය, කඩදාසි කෙලෙස් කිය. ඉතින් මේ නිසා මේක දුරවදි ගැන නිසා හොඳම වැඩි තමයි මේ පුළුවන් තරම් වෙලාව ගන්නේ විචිකිච්ඡාය තිබිච්ඡාය මේකට උත්තරේ හම්බ වෙයි. හැකිතාක් වර්තමාන ජීවත් වෙන්න යනවනම් ඒකට උත්තරෙත් හම්බ වෙනවා. නොබෝ කලකින් Tamante ඒක පිළිබඳ ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් අස්පනා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. එතකන් සද්ධාව තමයි අපිට ගනුදෙනුවට මැදිහත් වෙන්නේ. ලිඛිත ප්‍රශ්න අවසාන ප්‍රශ්නය ගරුතර ස්වාමින් වහන්සේ මා මෙම වැඩසටහනට ආධුනිකෙක්නි සක්මන් භාවනාව කිරීමේදී ටික වේලාවක් යන විට වම් පාය එසවීම ඉදිරියට ගෙන යාම තැබීම දකුණු පාය එසවීම ඉදිරියට ගෙන යාම තැබීම යනුවෙන් පැහැදිලිව සිය පීටුවා ගත හැක. සමහර විට පැටලුණද නැවත එකෙනෙහිම නිවැරදි කර ගතිමි. විනාඩි 45ක් පමණ එසේ කර නැවතී එකතැන සිටගෙන කිසිදු අරමුණක් නැතුව සිටියද සිත ඉදිරියට ගමන් කරන බවක් දැනේ. එය කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. ඒක ඉතින් ඇත්තටම අපිට කියතයි භවය කියලා. ඒ කියන්නේ මේකේ පැවැත්මක් තියෙනවා. අපි කැමති වුණත් නැති වුණත් අපි විදුලියට කියන්නේ කරන්ට් එක කියලානේ. ඒක ප්‍රවාහයක්නේ. ඒ වගේ විදුලිය ස්ථಿತಿ විද්‍යුතය කියලා එකක් තියෙනවා. කරන්ට් එක කියලා එකක් තියෙනවා. මේ භවය කියලා කියන්නේ කරන්ට් එකක්. දිගට යන එකක්. සියලු අරමුණු කෙරේ ඇති ආශාව නැත්නම් අරමුණු සොයෑම නැතර කරාට පස්සේ අපිට පේනවා අපි දැනගත්තත් අඳනගත්තත් මොකද්දෝ යටින් ඇදිලා යන වේගයක් තියෙනවා. ඒ වේගය දැකපු දවසේ අසත්පුරුෂයා බය වෙනවා. සත්පුරුෂයාට තේරෙනවා මම මේ ප්‍රතිපත්තිය හදාගෙන ශික්ෂාගරුක වෙලා මේ දේ කරමි මේ දේ කරනවා කරන්නේ මේක හොඳයි මේක නරකයි කිව්වට අර යටින් ගලන ප්‍රවාහය කිසිම දෙයකට මායින් කරන්නේ නැහැ. ඒක සදාතනික ගලාගෙන යන දෙයක්. ඒක න්‍යායපත්‍රය අපි දන්නේ නැහැ. ඒ න්‍යායපත්‍රයක් තියෙනවද කියලාවත් දැනගන්න නම් හිතාමතා කරන සියල්ලම නතර කරන්න. එතකොට තේරෙනවා මේක යටින් අපි හිතාගත්තට වැඩිය 66000 කරන්ට් එකක් යනවා. අපි ඊට පස්සේ මේ අරක බලන්න ඕනේ මේක බලන්න ගිහුවම ඒක මොකක්වත් පෙන්වන්න වෙන්නේ නැහැ. මොකද අපි අර තණ්හාවට ආසාව නිසා අපි මේ බාහිරට යනවා සියල්ල හිතාමතා කරන වැඩ නතර කරන්නේ తాවකාලිකව එතකොට තේරෙයි මුන්න තරම් ජවාධික වේගයේද ඉන්නේ කියලා. එක දවසක් අපි ඉස්කෝලේ යන කාලේ පන්ති බාර ගුරුතුමත් නැහැ, විෂය බාර ගුරුතුමත් නැහැ. හැබැයි පොඩ්ඩ බැරිටම කෑ ගහන නිසා අල්ලපු කාමරේට ලොකු සර් ආවා. උගන්වන්න. ලොකු සර් එන්නේ අපේ පන්තිට උගන්වන්න මොකද ලොකු සර්ට ලොකු සර්ගේ වැඩ තියෙනවනේ. ඉතින් සාමාන්‍ය බුද්ධි බුදුන කතා කරලා කොල්ලෝ නැත කරගන්න එපායි. කොල්ල කෙල්ල එකට හිටියේ. ඊට පස්සේ කිව්වා වැඩිම වේගයෙන් වාහනේ ගිහලා තියෙන කවුද කියලා. ඉතින් අපි ඉතින් ගොන් කරත්තොල් නිගිලා තියෙන ඉතින් අපි දන්නේ තියෙන දේ එච්චර තමයි පැයට හැතපුමයි වේගේ මේකයි මගේ බර භාගෙ ඉතින් පයින් ගිහිලා තියෙනවා මම වාහනවල ගිහිල්ලත් නැහැ. ඉතින් අර කොළඹින් ආපෙ කෙනෙක් කියලා කිව්වා අපි ගාලු පාරේ වේගෙන් යන වාහනයක පැයට හැතපුම 40ක විතර වේගෙන් ගිහිල්ලා තියෙනවා කියලා. ඉතින් ඒකත් මැජික් අපිට. ඊට පස්සේ ඊට වැඩි වාහන තිබුණේ නැහැ. ඊට පස්සේ ඉතින් ඔක්කොගෙම අහුව වැඩිම වේගෙ ගමන් කරලා තියෙන්නේ කවුද කියලා. ඊට පස්සේ ඒ සර් කිව්වා නිරක්ෂයේ ඉන්න හැම කෙනෙක්ම පැයකට හැතම 1000ක වේගයක ඉන්නේ පොළොව කරකිනවා ඒ තරම් වේගෙන් කවුරුත් දන්නවද කියලා? එකෙක්වත් දන්නේ නැහැ. පොළොව හැතම 25000ක් පරිධියේ තියෙනවා. පැය 24ට මේක ගෙවන් වෙනවා. ඉගෙන පැයකට හැතම 1000ක වේගයක ඉන්නේ. ඒක උඩ තමයි පැයකට 40ක් ඔය අපි ෆයිට් කරන්නේ. කවුද දන්නේ අපි මේ 40 ගිය එකයි 45ට ගිය එකට ලොක්කයි පුංචයි කියලා ගණන් ගන්නවා. නමුත් අපි ඉන්නේ හැතැම්මකට පැයකට හැතැම්ම 1000ක වෙන වේගයක. ඒවත් එක බලනකොට කාටද පුළුවන් වෙන්නේ එහෙම යන්ත්‍රයක් හදාගන්න. උපරිම එකත් කරන්නේ පැයට තම 600යි. ඒ තමයි සද්දේ වේගේ. හිතේ හරි ගම සුපර්සොනික්. අපි හැම කෙනාම සුපර්සොනික්. දන්නේ අපි දන්නේ මගේ බෙන්ස් එක හොඳටම ලෑල්ලට පාගපුවාම මෙච්චර නෝ අල්ලපු ගෙදර කරට ඉච්චර යන්න බෑ කියලා පඬිතුකම් කතා කරනවා. නැත්නම් අපි දන්නේ අපි කොයි වෙලාවෙත් ඉන්න පැයකට හැතැම්ම 1000ක වේගයකින් ඒ වගේ අපි මේ ක්‍රියාකාරකම් හරහා අපි අඳුනගෙන තියෙන මමයට වැඩිය අධිකතර වේගයක් යට දුවනවා ඒක තේරෙන්න සියල්ලම නතර කරන්න. හිතාමතා කරන සියල්ලම නතර කරන්න. එතකොට තේරෙනවා බුදුමාකාර ජවයක් මේකේ තියෙන්නේ. මොකාටවත් අහුම් කන් දෙන්නේ නැහැ ඒක. ඒක කාලයට අයිතිත් නැහැ. ඒක දේශයට අයිතිත් නැහැ. ඒ වේගය භවේ ඒක තේරිච්ච දවසේ හිතෙනවා මම හිතන්නේත් වැඩර් කෙනෙක් කියලා. වැඩ නතර කරපු දවසේ තේන වැඩර් කවුද කියලා. අපිට වෙලා තියෙන අපිට වැඩ නතර කරන්න බෑ. කිසිම කෙනෙකුට බෑ යමක් නොකර ඉන්න. නොකර ඉන්න දවසේට හරියටම කියලා බහින්නේ අපේ මූලික Javaට. එදාට තේරෙනවා අපි අතර මූලික Javaයේ කිසිම වෙනසක් නැහැ. මනුෂකම කිසිම වෙනසක් නැහැ ගෑනු පිරිමි වයසක උගත් නුගත් මොනම වෙනසක්වත් නැහැ. ඒ ටික දන්නේ නැති නිසායි අපි එක ඉනකට නියවගන්නේ. ඒ ටික දන්නේ නැති නිසායි අපි එක්ක නම් මේ තාරාතිරම් බලන්නේ. ඒ නිසායි අපි මේ බෞද්ධ බෞද්ධ සිල්වන්ත දුහිල්වන්ත බලන්නේ. ඒක නිසා මේ මයින්ඩ් සයන්ස් කියන පොතේ ඒ ටූර්මන් කියන මනුස්සයා කියනවා සොක්‍රටිස් හිතාගන්නේ කියලා කියනවා. අවුරුදු 6000කට විතර හිටපු ලෝකේ ප්‍රාච්‍යම පුද්ගලයා. එයා ඒ රෝමේ ඉන්න වෙලාවක එයා ළඟ ඉන්න වාලෙක් හිතාගන්නයි කියලා. ඊට පස්සේ කියනවා මේ වාලගේ දැනුමයි සොක්‍රටිස්ගේ දැනුමයි ගත්තාම වාලා කවදාකවත් ඉතිහාසයට එකතු වෙන්නේ නැහැ. සොක්‍රටිස් ඉතිහාසයට එකතු වුණා. නමුත් දෙන්නගේ RNA DNA පරීක්ෂා කරුවොත් 98.99.98ක් දෙන්නගේම එකයි. මොනම වෙනසක්වත් නැහැ. දැන් තමයි ඒක දන්නේ. දැන් තමයි ඒක දන්නේ මිනිස්සු දෙන්නෙක් අතර RNA DNA ගැන අපි මූලික ඥාන ශක්තිය 99.998ක්ම සමානයි බිංදුව බිංදුව දෙකකින් තමයි වෙන් වෙන්නේ. ඉතින් මිනිස්සු දෙන්නෙක් අතර අපි කොච්චර තාරාතිරම් බෙදනවද? අරය උසස් මෙහා පොස් මෙහා පිරිමි මෙහා ගෑනු මෙහා බෞද්ධ අබෞද්ධ කියලා මරා ගන්නවා කොටා ගන්නවා. උන් මනුස්සකම කියන ජවය ඒ පින් ජවයක් එක් එක්ක තඳුරන්නේ. අඳුරන උත්තරමයන් වහන්සේ තමයි සාරවත්යන් වහන්සේ. ඒකයි උන්වහන්සේ මිනිස්සයාට සලකන්නේ. ඒ නිසා අපිට මිනිස්සකම නැති වෙච්ච දවසේ තමයි අපිට මේ උසස් පහත්කම් ගැන කතා කරන්නේ. ඒ නිසා සක්මන කෙලවරට ගිහලා සියල්ල නතර කරලා බලන්න පුදුමාකාර ජවයක ඉන්නේ. ඒකට ලාවට තේරෙනවා පැයකට තම 1000ක වේගයකින් මම යනවායි කියලා. ඒකට මට ක්ලච් නෑ, මට බ්‍රේක් නෑ, මට ආරවන්ට ස්ටියරින් වීල් නෑ. නිරක්ෂයේ ඉන්නකොට පැයකට දැම්ම 1000ක වේගයක අපි ඉන්නේ. ඒක නිසා අපේ සියලු හැකියාවල්, අපේ සියලු පිං, අපේ සියලු දක්ෂතා මතුවෙන්න අපි විහිං ශික්ෂණය වෙන්න ඕන. ඊටමතමම ක්‍රියා කිරීම නතර කරනවා. වචන නතර කරනවා. හිතවිලි නතර කරලා එතකොට තේරෙන පටන් ගන්නවා අධිකතර වේගයක් ඒක අපිට අල්ලන්න බැරි තරම් වේගයක් ඒක බුදුන්ගේ මගේ සමානයි. දේවදත්තගේ මගේ සමානයි. මට ඉදිරියට යන්න බැරි මේ අල්ලපු ගෙදර මිනිස්සුත් එක්ක මොකුත් කරන්න බෑ. අල්ලපු ගෙදර කට්ටියට ලොකු ටෙලිවිෂන් එකක් ගන්නතර පස්සේ නම් මට පුළුවන් නිසද්ද වෙන්න. අල්ලපු ගෙදර කාර් එකට වැඩිය හොඳ කාර් එකක් ගත්ත දවසේ නම් මට පුළුවන් නිසෙ. ඉතකන් කොහොමද නිසද්ද වෙන්නේ? අපිට කිපුලෝ ඉවස කනවා ඉවසන්න පුළුවන් මේ කොහිල කට්ට කනවා ඈනෙන එක තමයි ඉවස ගන්න බැරුව තියෙන්නේ. ඕකටයි මරිකම කියන්නේ. ඕකටයි තකතිරුකම කියන්නේ. ඕකටයි මෝඩකම කියන්නේ. ඕකටයි අවිද්‍යාව කියන්නේ. ඕකටයි අන්ධකාරය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් අපිට ඉන්ජෙක්ෂන් එකක් ගහලා වැත්තකට දානවා. මොකුත් කරන්නේ නැතුව හිටපන් විනාඩි 5 10ක් විතර. ඕම් බුදු වෙනවා. මොනවත් නොකර ඉන්න එක දවස් 30ෙම උඩ රට නටුම් පාතර නටුම් තමයි. නටනවා නටනවා නටනවා. වමනාවෙන් ඒක නතර කරන්න පුළුවන් මිනිහා තමයි ලෝකේ ජය ගන්න මිනිහා. කායික වාචික මානසික දේවල් සචේතනික දේවල් උවමනාවෙන් නැත කරනවා සැකෙන හික්මෙන්නෙක් ශිෂ්ට මිනිසෙක් මහත්ම ගතියත් එක් මෘදු ගතියත් එක් ඉතින් පුදුරජාන වාසෙත් පඳිනවා මොකද මේ මිනිස්සු අර වේගේ තේරුම් ගන්න එනිසා අපි හිතන්නේ මේ වේගේ මම හම්බ කරපු එකක් මට තාත්තා වූදලට දීපු එකක් මට පන්තියේ සර් දීපු එකක් කියලා එකෙකුටවත් එකයි තියෙන්නේ අපේ මුළු වේගයට යන්න බැරි අපි මේ අනවශ්‍ය චේතනාව පහල කරගන්න නිසා ඒ නිසා අපි ක්‍රමයෙන් ඒ චේතනා එක එක එක එක ඒ කියන්නේ හිතාමතා කරන හිතාමතා කියන හිතාමතා හිතන දේවල් වැඳලා යාපු වෙලා බැගෑ වෙලා බය ආදු වෙලා නතර කරගෙන ටිකක් වෙලා හිටියොත් ඒ ඒ Javaය ඒ ශක්තිය අති පවිත්‍රයි ඒකේ වෙන් වෙන්න හිතෙන්නේ ඒක කිසිම දෙයකින් දිනු කරන්න බෑ ඒක අපිට ජම්මේම ලැබිච්ච දෙයක් නමුත් බර ගානක් දකින්නවත් නැතුව මැරලා යනවා ආශ්‍රේවත් කරන තු මැරලා යන මොකක් උදේ ඉඳලා පටන් ගන්න වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකම් උඩ ගහගෙන හම්බ කරනවා. ඒ තටමන කිසිම වෙලාවක අර ප්‍රകൃති ජවයට ය아가න්න බෑ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි රජපෞල් වල නෙවෙයිනේ අපිට කණ්ඩ දෙන්නේ නැහැ නිකන් හිටියට අපි හම්බ කරන්න ඕනේ ඒකල හිතන්න ඕනේ දවසකට පැය භාගයක් හමාරක්වත් අඩු ගානේ ක්‍රියා ක්‍රියා හැම ක්‍රියාවක්ම අකුසල් කියලා හිතන්නකො අකුසල් නොකර ඉන්නවම ක්‍රියා නොකර ඉන්නවම විනාඩි 15ක් 20ක් අන්නේ දාට තේරෙයි අපිට ඒක කරගන්න බැරි වෙන්න හේතුව මොකද්ද? කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ. මුන්දලා ඉන්නකන් නම් එක විනාඩියක් කිසි බුලන්න දෙන්නේ නෑ. අනේ ඇවිල්ලා පිටට හරි තට්ටු කරනවා. අර බත් එක නරක් වෙනවා ගිහිල්ලා කාලා ඇවිල්ලා හිටපන් නරක් වෙනවා සීතල වෙනවා කියලා හරි කතා කරනවා. කරුණාව මෛත්‍රියේ ස්වරූපෙන් තමයි පීයෙන් අනින්නේ. හොඳ ස්ටේන්ලස් පීයකින්ම ස්ටේන්ලස් ස්ටීල් පීයකින්ම තමයි අනින්නේ. ඒ නිසා මේ නෑදෑයින්ගෙන් වෙන් වෙන්නේ නැතුව <laughs> කොහොම කය එකතෙන් කරන්නද? කොහොම වචන එකතෙන් කරන්නද? කොහොම හිත එකතෙන් කරන්නේ? ප්‍රධාන ප්‍රශ්නේ ආන්නේ මිස සංස ගීකේතර ඉඳලා නිවන් දකින්න බැරිද කියලා අහනවා. මට නිකන් ඔලොප් පොලොප් පොලොප් පොලොප් ගාලා hina යනවා. මේ මිනිසුන්ට ඕන කරන්නේ නිවන නෙමෙයි ගීගේ ඉන්න එක. ඒකයි ප්‍රශ්නේ මුල් කොටස. ඊට පස්සේ තමයි යහන්නේ මේ මස්කරේට ගිහිල්ලා බැරිද මෛත්‍රී භාවනා කරන්න. ඉතින් මට ඒකමයි පේන්නේ මේ සරුවච්චන් හන්සේ මේ භාගයට hina වෙලා බලන්නේ මිනිසු දිහා. තදට hina වෙන්නෙත් නෑ ගැල මං hina වුණාට දරුවචාන්සර ගැලපෙන්නේ නෑ අයියෙන් hina වෙන එක බලාගෙන ඉන්නවා මේ අමනියෝ දිහා මෝඩයෝ දිහා මැට්ටෝ දිහා බාගෙට hina වෙලා hali උපේක්ෂාවක් තියෙන ඥානන්ද සඳ ගියාම කියනවා දලයි ළම තුමා දිහා බලනකොටම සාපේ මේ මේ නිකන් පොලොක්කොට hina වෙච්ච මූණක් තියෙන්නේ කියලා මූණෙම තියෙන නිකන් ඔලොක්කොට hina වෙලා ඉන්නා වගේ ඒ වගේ තමයි සරුවචනාංශෙත් මද hinaවකින් බලාගෙන ඉන්නේ මේ මිනිස්සු හම්බ කරන්න දඟලන දඟලින් නිසා කොච්චර චිත්තක්ෂණ පාස නැති කරනවද කියලා. ඒ අර අර සුද්ධ පවිත්‍ර ජවයට යන්න තියෙන ඉඩ කොච්චර විහිං වලක ගන්නවද කියලා. ඉතින් ඉතින් ගිය කෙනෙක් මිසක වෙන කෙනෙක් කිව්වට බාර ගන්නෙත් නෑ මේක. එයා කියන්නේ කොහොමද මේ අපි ක්‍රියාවත්වයේ තරමට සමාජය අපිට සලකන්නේ ෆෝවර්ඩ් ඉන්ඩපාද නිර්මාණශීලී වෙන්නපාද ප්‍රගතිශීලී වෙන්නපාද කියලා නේ කියන්නේ. සර්වඥ කියන හරිය ඔක්කොමත් මං කරලා දෙනවා පුළුවන් නම් නිකන් හිටපන්. ඉතින් අපි සේරම යටත් සමානව යටත්නේ සර්වඥාන්ස ඉදිරිපිට. බැරි දෙයක් නෙවෙයි කියන්නේ. ඒ නිසා හොඳට සක්මන් කරලා අර කියන විදිහට ගිහිල්ලා විවේක වෙච්චලා සියල්ල අතහැරලා බලා දින්න. ඇස් අරගෙන හිටියත් වහගෙන හිටියත් මේ වේගي තේරෙන්න පටන් ගන්නවා. ඒක අසීමිත වේගයක්. පවිත්‍රම වේගයක්. මොන්නම දෙයකින්වත් දිනු කරන්නත් බෑ බස්සන්නත් බෑ කාටවත් අයිති නෑ මටවත් අයිති නෑ හැබැයි මයි ළඟ ඉන්න මිනිස්සයා මුස්ලිම් හරක් කපන මිනිසෙක් නැති එයාටත් ඒ වේගමයි තියෙන ඉතින් කොහොමද කියලා දෙන්නේ හරි අනුකම්පාවක් වෙනවා එතකොට මිනිස්සු මේ තියෙන දේ උඩ වණ කරගෙන මොනවද හොයන්නේ මේ තියෙන විවිධකේ වණ කරගෙන මොනවද හොයන්නේ ඊට පස්සේ හම්බ කරන්නේ මොකද්ද ආතතිය අසහනේ මානසික අසහන, කායික රෝග කිලෝරක් නැහැ. ඒ නිසා ඉතින් සක්මන් කරලා කෙලවර නතරලා ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි ලිඛිත ප්‍රශ්න ඉවරයි අපිට තියෙනවා තව විනාඩි දෙක තුනක වගේ කාලයක්. ඕනේ. ටිකක් බැන්නනේ ප්‍රශ්න අහනවාට කියලා ඒ නිසා ප්‍රශ්න අහන්නෙත් නැහැ. ඔය මයික් එක පියවන්න පිටිපස්ස. අවසරයි ස්වාමීන් වහන්සේ මගේ අර ඉස්සර වෙලා ලියපු ප්‍රශ්නකට මට නම් සම්පූර්ණ උත්තරයක් ලැබුණේ නෑ ස්වාමීන් වහන්සේ අර තථාගතයන් වහන්සේ ශුන්‍යතා ධර්මයේද දේශනා කළේ ඒ කියන්නේ සමස්ත කියන්නේ ඇබ්සලියුට් නෑ ඒක තමයි ඉස්සලා කොටස විස්තර කරනකොට මම කිව්වේ ඒකයි ප්‍රඥාව වගේම හැම දෙයක්ම සාපේක්ෂතාවයක් තියෙන්නේ ඒ නිසා අපි කිසිම වෙදාවක මහා පරිණිරවාණය මෙපිට කේවල ශූන්‍යත්වයට යන්නේ සෞපදිශේෂ නිර්වාණය කියලා කියන්නේ දැනට තියෙනවට වැඩිය සාපේක්ෂව කෙලෙස් අඩු තැනක් කෙලෙස් වලින් ශූන්‍ය තැනක් ඒ තව දියුණු කරතයි රහත් වුණාට පස්සෙත් දියුණු කළ හැකි දෙයක් තියෙන්න එපා ඒ නැත්තම් රහත් වුණාට පස්සේ මොකටද භාවනා කරන්නේ එහි බුදු වුණාට පස්සෙත් භාවනා කරනවද එහෙම ඉතින් ඒ මොකටේ ඒ ඒ සාක්ෂාත් කරපු දේ නැවත පිරිසිදුමින් පිරිසිදුමින් තව තවත් අලුත් කරනවා පුස්කොළ පතක් කළු පිරිමදිනවා වගේ. ඒක නිසා rahat වෙන්න ඔක්කොම අයින් කරන්න ඕනේ. අයින් කළ හැකි බව තේරිච්ච දවසේ rahat. මගේ ඇඟේ ගෑවිලා තියෙනවා. ඒ වුණාට මම අටයි තියෙන්නේ මේක අයින් කළ හැකි ඉවරයි. ඒක නිකන් කටාක තියෙන කෙල බින්දු වගේ තුක් ගන්න එක විතරයි තියෙන්නේ. අසුරුසනක් වගේ මෙහෙම කරන එක විතරයි තියෙන්නේ. යා දන්නවා අසුරුසන ගහන්න පුළුවන් කියලා. ඉතින් ඒ හැම මාර්ග ඥානකදී ආයිති වෙන්නේ අපිට ආත්ම විශ්වාසයක්. කෙලස් තියෙනවා. බැඳීම් තියෙනම මට අත හැරෙයි. මට අත ගසා දානවා. අත ගසා දාලා තියෙන්න ඕනේ නැහැ. මත ගසා දැමුවොත් යනවා ගහලා නැහැ. මට ඕනලා ගසතයි. ඉතින් එතකොට ඉතින් අතේ මේ වශීභාවයේ අතේනේ. ඉතින් ඉස්සර ඒක තිබුණා. ඉස්සරිතුමේ කෙලස් තියාවිච්ච මගේමයි. මම කෙලෙසිලා. දැන් නැහැ. අන්නේ වගේ සාපේක්ෂතාවයේ ඒක කවදාකවත් කෙලවරක් දකින්න පුළුවන් නෑ. කේවල தත්ත්වයට යන්න මහා පරිණිරවාණයට යන්න ඕන. ඒ කියන්නේ මේ සෞපතිශේෂ නෙවෙයි අනුපදිශේෂ. ඊට පස්සේ නෑ. ඊට පස්සේ අපිට සංසන්දනය කරන්න දෙයක් නෑ. සෞඛ්‍යශේෂ කියලා කියන්නේ ඊට පස්සේ තේනවා අනේ මෙච්චර මං කරපු දේවල් දැන් අඩු ගන්න මේ ලැබිච්ච විවේකේ බුද්ධ විඳින්න ඕනේ. එහෙම නැත්නම් මේකට එන කෙනෙකුට ආදර්ශයක් පෙන්වන්න ඕනේ. නිසා අකිතාක් දුරට විවේක වෙන, විස්්‍රාම වෙන, ශූන්‍යත වෙන දර්ශනයකට ක්‍රියාමාර්ගයකට බහිනවා. නමුත් එයා හොඳටම විශ්වාසයි මගේ ළඟ තිබුණ කෙලෙස් මට ගලවන්න පුළුවන් ගලවලා. නැත්නම් මේ අත්මේශ එකක් දැම්මා වගේ ඕන වෙනකොට දැම්ම ගලවනවා. ඒ වගේ මට්ටමට කරන නමුත් අත්මේශ කොණ්ඩට දාගන්න පුළුවන්. ඒ වගේ මට්ටමට යනවා නමුත් ඒචියෙද්දි මේ කෙලස් ගැලවීමේ මාර්ගයකට මාර්ග ඥානෙ ඉන්න කෙනාට වැඩියෙන් මහන්සිලා මහන්සි භාවනා කරනවා. ඊ ස්වාමීන් වහන්සේ දැන් මේ තථාගතයන් වහන්සේ හැමදාම දිවා විහරණයේදී භාවනා කෝටියක් චිත්තක්ෂණ මහා කරුණා සමාපත්තියට සමාදිනයි කියනවනේ. ඒක මොකටේ? එහෙම සම්පූර්ණ කේවල தත්වයටපත් වුණා නම් තාවත්මනද ශූන්‍යතාවයක් කරන්න දෙයක් නැහැනේ. නමුත් මේ හැම එකකම ඒක නිකන් නිදර්ශනයක් කියනවා අපි 100ට 100ක් pH 7 තියෙන වතුර pH 100ට pH 100ට 7 තියෙන කියන ඇසිඩ්නේ ඊට පස්සේ අපි ඒක තනුක කරන තනු කරන එනකොට ඒ සමාන වතුර ප්‍රමාණය දානකොට තනුකෝප දෙකට යනවා. තව ගුණයක් ඒ භාගයක් කරන දානකොට දෙගුණ වෙනවා. ඔහොම අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන ගියාම යම් තැනකදී මේක වතුර වෙනවනේ. ඇසිඩ් නැහැ. නමුත් ඒකේ පෙන්නනවා ඒ මොකේද මේ ඇලප ටෙලිපතික් නෑ ටෙලිපති නෙමෙයි ඒකට කියන්නේ හෝමියෝපති වෙදකමේ ඒ පාර්ට්ස් මිලියන් මිලියන් එකට මිලියන් එකකින් එක කොටසක් කියන මට්ටමට අරගෙන ඒකත් භාගයට අරගෙන ඒකත් භාගයට යන දිනු කරලා තනුක කරන තනු කරන ගියාම අතිසාන්ද්‍රණ ජලයේ තියෙන යම් ගුණයක් අර ඉතාලම තනු කරු අතුරේ තියෙනවා මොන විදියෙන්වත් සම්බන්ධීකරණ එක පෙන්වන්න බෑ 100%ක්ම තනුක කරලා තියෙනවා ඒනට 100%ක් සාන්ද්‍ර ඇසිඩ් වල තියෙන ගතිය අර තනුක කරපු එකේ තියෙනවා ඒ කියන්නේ මේ සාපේක්ෂතාවයේ තවත් යන්න තියෙනවා තවත් යන්න තියෙනවා. අපේ හිත කැමැතිම නෑ. අපේ හිත දකින්නකොටම කොන්ක්‍රීට් කරන්න හදන. මේක නිට්යයි සුඛයි සුබයි මේ රාමුවට දාන්න ඕනේ. මේ තමයි අධ්‍යාපනයෙන් අපිට දීලා තියෙන වසංගතිය. මුළු අධ්‍යාපනයම කරලා තියෙන අපේ හිත රාමු කරලා තියෙනවා. ඒ නිසා කාබන් කියලා කිව්වොත් අපිට කොප එක සම්තන්දනය කරන්න බෑ. ඒව වෙනමම ලෝක දෙකක් කියලා කියනවා. නමුත් ඉලෙක්ට්‍රෝන වලට බැසට පස්සේ කාබන් ඉලෙක්ට්‍රෝනය කොප ඉලෙක්ට්‍රෝන වෙනසක් නැහැ. මොකක්වත් වෙනසක් නැහැ. ඔය පාටිකල්ස් වලට ගියාම මොකක්වත් වෙනසක් නැහැ. හැබැයි මේ දෙක දෙකට ආවට පස්සේ ගහ ගන්න. ඉතින් මේ වගේ සාපේක්ෂතාවය බැලුවොත් අපි අතර ඒ තියෙන පංගුපේරු, ಜಾතිවාද, නිකාය ભેද, සේරම දේශපාලනඥයන්ගේ ප්‍රෝඩාමිෂ ස්වභාවයේ පවතින දේවල් නෙවෙයි. අපි ඔය කොච්චර කාලා දින්නේ? අපි කොච්චර කාලා දින්නේ මනුස්සකම කොච්චර පාවා දීලාද තියෙන්නේ අපි මේ අරකයි මේකයි අරකයි මේකයි කියලා රණ්ඩු කරන්නේ. මනුස්සකමේ මොකක්වත් නැහැ. බුදුසෙන්සේ ආමන්ත්‍රණය කරන්නේ මිනිස්සෙකුට. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. එහෙනම් අපිට මනුස්සකව මතක නැති වෙන්න එපායි උඹ නොදකින් තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ. ඉතින් උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු සරුවලේ වෙන් කරච්චලේනේ අපට. මනුස්සකම මතක නැහැ. කවදද අපි මේ මේ තියෙන මේ සාපේක්ෂව ටික ටික ටික ටික අයින් කරලා ගැටුම් අයින් කරලා ගැටුම් ඇලුම් අයින් කරලා අඩු කරන අඩු කරන ගියාම මොකද්දෝ මනුස්සකමක් ඉතුරු වෙනවා. ඒක බුදුහාමුදුරනේ කිට්ටු කරනවා. බුදුහාමුදුරෝ නෙවෙයි. නමුත් සාපේක්ෂව කිට්ටු කරනවා. ඉතින් ඒක තේරවාදයට කැමති නෑ. ඒක මහායාන බුද්ධාන් කියනවා dog also have a buddha nature කියලා. තේරවාද මිනිසුන්ට තද වෙනවා. ඒක කියනකොට බල්ලට කොයිද බුදු ගුණයක්? බල්ලගේ බලු ගුණේ බුදු ගුණයක්. ඌ එක කඩන්නේ මොන જાති කියලා. බල්ලගේ බලුකම කැඩෙන්නේ නැති ගන්නේ. ඒක nature එකනේ. දෝගෝසයව බුද්ධ නේච කියනවා. ඉතින් අම්මද වල කේන් තියනවා අපේ කට්ටියට. ඒ එව්වගේ සාරිපුත්ත කියන නම දාලා තුච්ච කරලා පහත් කරලා මෙච්චර විතර පොත් ලියලා තියෙනවා. අපි වතුර ගන්න දෙනවා. අනේ අපේ සාරිපුත්ත හාමුදුරන් නේද මේ මලින්නේ කියලා. නම විතරයි. ඒ නම අරගෙන සම්පූර්ණ රචනා කළ බැලලා තිනවා ආනන්ද හාමුදුරුව වෛශ්‍යාගාරයට ගිහිල්ලා වෛශ්‍යවන්නේක රමණීය කරනවා බුදුහාමුදුරුව දකිනවා අන්තිම පහත් විදියට ලියලා තියෙනවා. අපිට කේන්ති යනවා කිව්වහම පුදුම විදියට කරනවා. අපේ ආනන්ද හාමුදුරන්ට වෙන්න ඇති කියලා. ඉතින් ආනන්ද කියන නම අරමුණසට පාවිච්චි කරන්න තහනම් මොකද අපි ආනන්ද හාමුදුරන්ට වඳින්නේ ඉඳා. ඒව මේ තේරවාදයේ දකින්නේ තන්නේ කර මේක විනාශ කරන්න ගත්ත ප්‍රහාරයක් විදියට මහායාන පොත් කියවලා බලන්න අපේ එක එක සංකල්පය ඇද ඇද ගන්නවා. අපි කොයි වගේ දේවල් අල්ලගෙන ඉන්නවද? සර්වචන් වහන්සේට පහත් කළා කතා කරනවා. බුදු වෙන්නේ මෛත්‍රී බුදුචන් වහන්සේ ලොක් කළා කතා කරනවා. ඉතින් අපිට හිතනවා යකෝ මේක පුදුම ඒ කියන්නේ ඒක මේ අපි හිතට පුස්කොළ පොතක දීපු තේරවාද සූත්‍ර වගේ ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අපිට පිහියෙන් දමලා යන්න වගේ මෙහි මෙච්චර කල් ආස කරපු මෙච්චර කල් ගෞරව කරපු අපේ මහා ධාරිපුත්තු ස්වාමීන් වහන්සේට නේද මේ බණින්නේ කියලා නෑ. නමක් කරන් තිනවා. අපිට පෙන්වනවා මේ සාපේක්ෂව අපි මේ පුංචි මේ සංසන්දනාත්මක පුංචි දෙයකින් පන්ති ભેද හදාගෙන ගහමරා ගන්න. ඒ චෙකස්ලෝවකියා කියන රට පොඩි කුමන්ත්‍රණකින් දෙකට බෙදුවා පහුවෙන්ද උදේ එකායක මරාගත්ත ලක්ෂ ගණනක් මේ අල්ලපු ගෙදර ඉන්න මිනිස්සු. එක රැට තන්නේ කර දේශපාලන ගුණ්ඩුවක්. ඉතින් අපි අපි යති බලන්න වැද්දෝනේ. අපි හිතන අශිෂ්ට જાතියක් නෙමෙයි කාටද පෙන්නපු ගමන් ප්‍රභාකරන් කියනකොට කැත්ත ගත්ත පොල්ල ගත්ත මේ පාරටත් බැලලා ඉවරයි. මෛත්‍රී භාවනා උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න හැබැයි. සියලු හත්යෝ සුවත උගේ අම්මට කියන පොල්ලක් ගන්නවා. අයියෝ. තාපේක්ෂතාවත් එක්ක බලනකොට කොතනද මල පණින්නේ? තරහ කියන එක කොතෙන් යනකම් ඉවසනවද කොතනින් එහාට පොල්ලක් ගන්නවද? කොතනින් එහාට බයිනවද? බලනකොට කිසිම තැනක කිසිම එකෙකුට නෑනේ මේකේ න්‍යායපත්‍රය. මේකේ වැඩ ගන්න එකම එක තමයි දේශපාලනඥය. ඌ දන්නවා මේක මූට දුන්න ගමන් මූ පොල්ල කෙලින් කරගෙන එනවා අයියා. වැඩිම කවණ එක තමයි වැඩේ. ඊට පස්සේ උන් ඒක ඉවරනට පස්සේ ඉතිහාසය ලියනවා. බුදුරජාණන් එකකටවත් විරුද්ධව සම්ඩු කරන්න කියන ඔබ පුළුවන් ප්‍රමාණ ටික ටික සුද්ධ කරන සුද්ධ කරන ඵලයක්. ඔබට තේරෙයි මේ අපි කාටද ඡන්ද දෙන්නේ? අපි කාටද පහඳින්නේ? අපි මේ කගේ පැත්තද අරගෙන තියෙන්නේ කියලා ගොඩාක් කල් ගියාම තේරෙයි සුද්ධ වශයෙන්ම මාරපාක්ෂිකයි. නමුත් පුළුවන් පුළුවන් ප්‍රාණ කෙලස් ටික අඩු කරගෙන යනට සාපේක්ෂව අඩු කරන අඩු කරන යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා පුංචි කාලේ නොදැනුවත් කරපු ටික තමයි වටිනම ටික. ඒ ගැම්මට තමයි අපි ඉස්සරහට කරගෙන යන්නේ. නිසා මේ ඉස්සලා ඉස්සලා ඉගෙන ගන්න භාෂාව අපි ඉස්සලා ඉස්සලා පොළොවේ ආවිදින් ඉගෙන ගන්න පියවර ඒ ටිකෙන් තමයි මේ ඔක්කොම සෙල්ලම් කරන්නේ. හැම වෙලාවෙම සාපේක්ෂව දියුණුවක් ඇති වෙනවා. දියුණුවක් හෝ පිළිහිමක්. ඒක දියුණුවක්ම කියන්න බෑ. ඒ නිසා අපි භාවනා කරන සදාචාරයට යන කට්ටිය කරන්නේ පුංචක්. ඊට වැඩි අබමල් පියලක් විතර පොඩ්ඩක් සාපේක්ෂව වැඩි කරන වැඩි කරන යනවා. ඉතින් මම ඒක කියන්නේ ඒක ඉක්මන් කරන්න එපා. ඉක්මන් කරුවොත් අවුල් වෙනවා. හැබැයි ඒ ටික දිනු වෙන්න ආරින්. ඒකට අපි හිතා ගන්න බැරි මේ හීන් සැරේ ලොකු සැරේයි කියලා මේ අගුවෙන් වැටෙන වතුර බින්දුවට කලයක් තිබ්බහම බින්දු බින්දු වෙట్లా කලේ පිරෙනවා වගේ කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ සාපේක්ෂතාවය තමයි දිගටම වැඩ කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට ඔබ වහන්සේට වෙලා තියෙනවා නම් පොඩ්ඩක් විස්තර කරලා දෙනවද අර ශුන්්‍යත ලෝකං අවික්කස්සු කියන එතන ශුන්‍ය වශයෙන් ලෝකේ බලන්න කියලා? ඒක ඒකත් අර විදිහට ශුන්්‍යත ලෝකං අවික්කස්සු කියලා කියන්නේ අද භාවනාවට ආපු කෙනෙකුට නෙවෙයි. උගාකල් පුරුදු කරපු කෙනෙකුට බැලිය යුතු කණ්ණාඩියක් අතර දෙනවා මේකෙන් බලපං කියලා. ඒක ආධුනිකයෙකුට කියප ගන්න නෙවෙයි. ඒක බාහ්‍ය දාර්ශනිකය වගේ හොඳටම පාරමිතා පිටිච්ච කෙනෙකුට කියන දෙයක්. ඒ නිසා අපි ඒව පුංචිට නිකන් ආවට ගියාට සලකන්නේ නරකයි. ඒක වචනේ ඇහෙන වචනේ තේරෙන වචනෙට ගෝචර වෙන වෙලාවක් තියෙන ඒ වෙලාවට විතරයි මේ වචනේ ගැලපෙන්නේ. අනික් වෙලාවට ගැලපෙන්නේ නැහැ වචන කටපාඩම් කරන්න කවුරුත් නිවන් දකින්නේ නැහැ. ඒ වගේ මේව ගැන සාකච්ඡා කරන එක හොඳයි. නමුත් වැටහීම sannivedanaya වෙන්නේ Taman මේ මට්ටමට භාවනා හිත දියුණුවාම විතරයි. මුගෝදිනේ සාකච්ඡාට ඒවා කැමති. නමුත් ඒත් ඒකට අවශ්‍ය කරන පසුබිම සකස් කරගෙන නෙමෙයි සාකච්ඡා. ඉතින් කියනවා මම හරියට මේ ගාතාව කිය කිය හිටියා නෑනේ. බාහ්‍ය ධාර්මිතයට රහත් වුණා මම රහත් වුණේ නෑ. මොකක් හරි බුදුහාමුදුරන්ගේ අඩුපාඩුවක් තියෙනවා. හරනම් ඉතින් මට මාත්‍යේ જાතිවනේ. එහෙම නෑ. ඒක එක කරාට එක එක වෙනස. ඒක ඉතින් අපිට මේ පොදුවේ සාකච්ඡා කරලා ගන්න පුළුවන් ප්‍රශ්න නෙවෙයි. එහෙමයි සපින්නස්. ස්වාමීන් වහන්සේ කරණීයමත් සූත්‍රයේ අවසානයේ කොටසේ තිබෙන තික්ඛංචරන් නිසින්නෝවා සයනෝවා යාවත සුවිගත මිද්දෝ ඒතං සතින් අදිට්ඨිය බ්‍රහ්මමේතං විහාරං එදග්මාහු දිට්ඨිංච අනුරගම් සීලවා දස්සනියෙන් සම්පන්නෝ කාමේස විනය ගේදන් නැහිජාතු ගබ්බියම් පොටේති මේ කොටස විස්තර කරලා දෙන්න පුළුවන් නම් ගෞරවයෙන් ඉල්ලනවා. ඔව් මේ මේ අපි කතා කරලා හිටපු විදිහට ශූන්‍යතාවය ගැන බැලුවොත් තිත්තං චරන්නී සින්නෝවයි ආවතස්ස විගත මිද්දෝ හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් හතපිලා හිටියත් හතර ඉරියව්වෙම තද නිවන්ද නැත්තම් ඒතන් සතින් අදිත්තේය ඒක නා සතිය අදිෂ්ඨාන කරන නැත්නම් සතිය මුල් කරන ගත කරනවා නම් එයාගේ ජීවිතේ භ්‍රම ජීවිතයක් සම්පූර්ණ හුදකලා ජීවිතයක් මේ ඉරියව්වෙම යා ඉන්නේ මේ සෙනගක් මැද හිටියත් Taman හිත පිරිසුදු කරන චිත්ත විසුද්ධියක් ඇති කරන නැත්නම් ගැලිතීගෙන නෙවෙයි ගණයා කෙරෙහි කුලයා කෙරෙහි බැඳීගෙන නෙමෙයි ගත කරන්නේ. ඒතං සතිං අදිට්ඨිය බ්‍රහ්මමේතම් මිහාරං ඉදමාව දිට්ඨිංච අනුපගම්ම සීලවා. දැන් මම දිනුනුයි කියලා හෝ මම නොදිනුනුයි කියලා හෝ අනික් සත්‍ය සත්‍යමත් කියලා නෑ කියලා හෝ මොකක්වත් Taman ඒ පිළිබඳව දිට්ඨියකටපත් වෙන්න එපා. හැම දිට්ඨියක්ම මිත්‍යා දෘෂ්ටියක් කියලා එකෙන් කියවෙනවා. සම්මා දිට්ඨිය කියලා එකක් නෑ. සම්මා දිට්ඨිය කියන්නේ අද්දිට්ඨිය තමයි. හැම දිට්ඨියක්ම මිත්‍යා දිට්ඨිය. ඒකට හරියට කියනවා ඇහැට වැටෙන මොන දේත් කැවෙනවා. ඇල් වතුර ඇර. දිට්ඨිංච අනුපවං කිසිම දිට්ඨියකට යන්න බෑ. ඒක තමයි මධ්‍ය ඇත්තටම කියනවා සම්මාදයට පුළු දිට්ඨිය කියලාත් ඒකට කියනවා. සීලවා ඒ වුණාට තමන් ආචාර ධර්ම වශයෙන් බැඳෙන්න ඕනේ. තමන් ඉන්න පරිසරයේ තමන් ඉන්න සමාජය කරු කරන ආචාර ධර්ම කරු කරන්න ඕනේ. බවුලා ගෙදරට ගියා නම් පුටු ඉල්ලන්න එපා. පුටු පුටු ගහන්නත් එපා. බවුලා ගෙදර නෑ. ඒක උඹ ගියා නම් බවුලා ගෙදර ඉල්ලීලා හිටපන්. රෝමෙට ගියා නම් රෝමන් කෙනෙක් විදිහට හිටපන්. ඒ විදිහට ගිය තැන සමාජ ප්‍රශ්න ඇති කරගන්න බෑ. දිට්ඨින් චන්නපකම්ම සිල්වා දස්සනේන සම්පන්න ඔබ මතක තියාගන්න මේ විදිහට නෝට කොහොම කෙරුවක්වත් ඉස්සරහට පෙරලෙනවා. නිවනටමයි චිත්තක්ෂණය පාස හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඒ සතියෙන් ගත කරන හැම චිත්තක්ෂණයකම මම කාටවත් පේන්නේ නැති වුණාට මේ හිතේ ඉදිරියට යන බවට දර්ශනයක් යා ළඟ තියෙනවා. නොයන ගමනක් යනවා මේකේ. කාටවත් පේන්නේ නැහැ. කොඩි දාගෙන පාවඩ එලාගෙන බෙර ගහගෙන යන ගමනක් නැහැ. නමුත් දර්ශන යාංග දර්ශනයක් තියෙනවා මම ප්‍රතිපදාවේ ඉන්නේ මට කෙලෙස් අඩු වෙනවා කියලා. දර්ශන සම්පන්නෝ කාමේෂු විනීයගේදා ඒ පුද්ගලයා කාමයේ පිළිබඳව ගේදය ඒත රස කාමයට ගේදය ආසාව පිළිබඳව හැම වෙලාවෙම බලනවා මට මෙහෙම ඉන්න ඉන්න අවශ්‍යතාවය නඩු වෙනවා ඇති කියන්නේ හිතෙනවා මොකද හැම අවශ්‍යතාවයක්ම මගේ විවේකේ බාධා ඒ නිසා අවශ්‍යතාවයන් අඩු කරන්න අඩු කරන්න එයාට පුදුමාකාර විදි විවේකයක් ලැබෙනවා. ඒක හොඳටම දන්න නිසා තමයි බටහිර ලෝකයේ අපිට මේ පාරිභෝගික වාදයක් හඳුන්ලා දීලා තියෙන්නේ. පුළුවන් තරම් කියනවා ඔය ඔය જાතියේ නිෂ්පාදන 10ක් 15ක් තියෙනවා. මේ જાතිය ඉල්ලන්න බෑ මේ මේ නිෂ්පාදන ගැන විතරම කල්පනා කරලා හොඳ මේක කාපන්. මෙච්චර දේවල් දෙනවා කියලා කොහොම හරි අපි කරත් බැඳගත්ත මැටි වරද්ද බැඳගත්ත ගොනෙක් වගේ අපි පාරිභෝගිකත්වයට පුරුදු කරනවා පුරුදු කරපු ගමන් ඒ මනසට විවිකේ නැති වෙනවා ඒ නිසා අවශ්‍යතාවෙන් අඩු කෙනා සුඛෝභෝගිත අතහැරපු කෙනා අර පිළිමැස්ම දන්නේ කෙනා පුතුම විවේකයකට එනවා එහෙම කෙනාට නයි ජාතුකබ්බ දෙයියම් පුනරේතිති තවත් මව් ගැබක් අවශ්‍ය කරන්නේ ඒකට හේතුව මේ වර්තමාන මොහොත හොඳම තැන කියලා තේරිච්ච මිනිහා ආය අනාගතයක් පතන්නේ නැහැ වර්තමාන මොහොතේ මොනවාරි ලුණු මදි ගතියක් අඩුවක් තියෙන මිනිහා තමයි ඉස්සරහ පතන්නේ ඉස්සරහ කියන්නේම ගැබක් කක්ක වලක් අසුචි වලක් ඒ වර්තමාන මොහොතේ අංග සම්පූර්ණ මිනිහාට ආය ඉදිරියට යන්න එකක් නැහැ නැති මිනිහා තමයි පය දාච්ච බල්ලා වගේ ලුණු බීපු ලුණතර බීපු මනසගේ නිතරම පෙළෙනවා මේක හොඳ කරන්න මේක දියුණු කරන්න ඒ කියන්නේ හොඳටම වෙනවා අනාගතයක් පතන හැම කෙනාම වර්තමානට වෛර කරනවා අපි මෙතෙක්කල් සංසාරෙම කරලා තියෙන්නේ අනාගතේ වර්තමානට වෛර කරලා තියෙනවා. ඒකේ සාපේ තමයි මේ අපිට වැඩිලා තියෙන්නේ. කොයි වෙලාවක හරි වර්තමානට ප්‍රේම කරපු දවසේ තේනවා ඉතින් නටන්න දෙයක් නැහැ නේ වර්තමානයේ ඔක්කොම කියනවා. ආයෙ තව මව් ගැබකට යන්න ඕනේ නැහැ. මේ අපේ සංස්ථාවෙන් ඉන්න හාමුදුර කෙනෙක් කියනවා. ඒ හාමුදුර මේ ටිකක් කලබලකාරයි. ලොකු සංස්කෘතියන්නේ නීති මේ කාරණාකාරය කියලා. එයා කියනවා මම ඔක්කොම මේ පින්කම් කරන්නේ ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්නේ කියලා. වීසා ඕනෙත් නැහැ මොකුත් නැහැ. දේ ඒ කී ආදායම් මෙච්චරයි අවුරුද්දකට. ඉවරනේ ඔක්කොම මේ තටමනේ ඔක්කොම ඉවරනේ. මට නිවනත් එපා. මට මෛත්‍රී බුද්ධ සාසනෙත් ඕනේ. මම කියන්නේ ලබන ආත්මේ ජපන් අම්මා කෙනෙක්ගේ බඩේ උපදින්න තියෙනවනම් ඇති. ඕන්න. අපිත් ඔච්චරම තමයි. අපි අම්මා මේ මහත් ආම්දුරන්ට hina වුණාට අපි මොකද්ද පතන්නේ? යපන් අම කෙනෙක් නැත්නම් දෙයියෙක්ගේ බඩේ, ගැරන්ඩියෙක්ගේ බඩේ, බැල්ලියෙක්ගේ බඩේ අර ඇමරිකාවේ ඉන්න නෝනා කෙනෙක් ලියලා තිනවා ළඟදී මම මේ බුද්ධහම පිළිගත්තට පස්සේ මට තේරෙනවලු පිංකම් කෙරුවොත් මට මනුස්සාත්මතාවයක් ලැබෙයි කියලා. මම ඒක පතනවලු. හැබැයි මම දන්නවලු මට උපදින්න ඉන්නේ මගේ මිනිබිරිගේ බඩේ කියලා. මං දන්නලු මගේ දුව කොච්චර අශික්ෂිතද කියලා. එන මිනිබිරි කොතෙන්ට ඇයිද? ඒසොට ඒ මිනිබිරිගේ බඩේ ඉපදින මම උපදින්නේ කොච්චර පිරිහිච්ච තත්ත්වෙද කියලා කියලා තියෙනවා. දැන් මම නිවන් දැක්කේ නැත්තම් මේ පිරිහෙන පිරිහිල්ලත් එක්ක මගේ මිනිවිරිගේ බඩේ උපදින්න වෙන. එතකොට කොච්චර පිරිහිලා ජී නිසා පරිසද කරගෙන දැම්ම නිවන් දැකපන්. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. අපිට ඒක තේරෙන්නේ නැතුවනේ මේ තටමන්නේ. අපි ඒකනේ මේ තව මේක හොඳ කරන්න හදන්නේ මේ වර්තමාන මොහොත හොඳම වටිනාම චිත්තක්ෂණේ බව තේරුම් ගන්න බැරික මේ द्वේෂෙනේ. එහෙම තේරුම් ගත්තගෙන මව්ගබක් පතන්නේ අපි පතන්නේ අපාර වූ මේ සංසාරේ මගේම පුතු වේවා මගේම පිය වේවා පියාණෙනි මම නැවත උපන්නොත් අපාර වූ මේ සංසාරේ ඔබේම පුතුයෝ කියන හරි කරුණාවක් වගේ වෙන්න තියෙනවා. එතකොට දෙන්නම් කියන එක තමයි තියෙන්නේ. ඒක තමයි ඒක කියවේ. ඒ හැම ප්‍රාර්ථනාවකටම බුදුහාමරට ද්වේෂයක් තියෙනවා. හැම ප්‍රාර්ථනාවකම බුදුහාමරට සතුරු පක්ෂයට යනවා අපි. කියන්නේ වර්තමානයේ ද්වේෂ කරනවා. ඉතින් අපිට බලන්න හැම කෙනෙකුටම කොච්චර වගකීමක් තියෙනවද කියලා බලන්න. අයිට මේ පිස්සු කියලා කියලා ඉන්න තරම් තියෙනවද කාලයක්. මේ වර්තමාන මොහොතේ මෙච්චර නොමිලේ ලබාගත හැකිව තියෙද්දී ඒක ලබන්න බෑ කියලා කිසිම බාධාවක් නැතුව තියෙද්දී අපි කීයක් ප්‍රොජෙක්ට්ස් දාගෙනද තියෙන ඔළුවේ. කීයක් ව්‍යාපෘති ඔළුවේ තියෙනවද? ඒ හැම එකකින්ම අන්තට්ටු අංගානේ නෙමෙයි වෙන්නේ. මෙච්චර ප්‍රොජෙක්ට් තියනවා කියලා කියන්නේ දෙකක් තියෙනවා නම් අන් දෙකක් තියෙනවා. මුදයන් කියනවා කංග වේලගේ තනියක වගේ එකක් තියාගනි කියලා කියනවා. අර දෙකට වැඩි එක හොඳින් දා. එකත් අංග තමයි. ඉතින් කතරගම දෙන්නෝගේ අත් 12යි මූණු 6යි ඒකට තව වඳිනවා අපි අම්මෝ අර සෝමහාමුදුරුවෝ කියවන ලිංගත් කීයක් තියෙන්න ඕනද කියලා කොහොමද එතකොට පෞද්ගලිකයක් ගත කරන්න කිය. ඕන් නැති එව්වයි හොයන්නේ. තව වැඩි වෙන තැනකට වදිනවා. සරස්වතීට 4යි ඒ තරමට වදිනවා. කතරමද යන 12යි ඒ තරමට ප්‍රොජෙක්ට්ස් ඒ තරම් තියෙනවා. නිසා සාපේක්ෂව සරල වෙන්න සාපේක්ෂව අර පිරිමැස්මට යන්න සාපේක්ෂව පරිභෝගකත්වයේ අතාරින්න සාපේක්ෂව සුඛෝභෝගී වෙන්න එපා. එක සැරේ කරන්න බෑ. ඒක එතකොට හුඟක් අමාරුයි. ටික ටික ටික ටික කරන්ඩ ඒ ටික කවුරුත් කරලා දෙන්නේ. කෙරුවට පස්සේ තමයි තේ ඉතුරු ටික හරිම ලේසි. හොඳයි අපි විනාඩි 20ක් වැඩිපුර අරගෙන තිනවා කයිවාරුවට. ඒ නිසා අපිට තව විනාඩි 40ක් තියෙනවා සක්මනට. අපි තුනට නැවත එකතු වෙනවා. සාමූහික භාවනාවට සම්බන්ධ වෙච්ච ක්‍රියාකාරීව සම්බන්ධ වෙච්ච සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.